දැයි ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි નિසරණණේ පවත්වන 214 වන භාවනා වැඩසටහනේ දෙවන ධර්ම සාකච්ඡා වාරය සඳහා සූදානම් වෙන්නේ. ඉතින් අපිට ලිඛිත ප්‍රශ්න කිහිපයක් ලැබිලා තිනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා පටන් ගමු. අවසරයි ස්වාමින් වහන්සේ ප්‍රශ්න 8ක් ලැබිලා තිනවා ලිඛිත. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. මම භාවනාවට ආධුනිකයෙකු වෙමි. සක්මන් භාවනාව කරමින් සිත එකලස් කරන විට ශරීරයේ විවිධ ස්ථාන වරහන් ඇතුලේ කෙස් වැලමිට බෙල්ල ආශ්‍රිතව සතුන් ගමන් ගන්නා හා මකුළු දැල් බැඳෙන අත්දැකීමකට ලක්වේ. එය සිතින් මෙනෙහි කර අමතක කරන්නට සැදුවද එය එම දැනීම වැඩි වී කැසිල්ලක් හෝ ඇල්ලීමකට ඉබේම ලක්වේ. එමෙන්ම පර්යංක භාවනාවේදී ඉස්මතු වන වේදනාව නිසා හුස්ම කෙරෙහි සිත යටපත් වී වේදනාවට සිත යොමු වීම සිදුවේ. මෙම බාධක සඳහා ඔබ වහන්සේගෙන් විසඳුමක් හෝ මාහට කළ හැකි යමක් ඇතනම් වදාළන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. සෙරුවන් සරණයි. ඒ කියන්නේ අපේ කොහොමත් හිත ටික ටික මේ සමාධියක් එහෙම හැදීගෙන එනකොට හිත ටිකක් අරමුණට එකඟ වෙන්න ගන්නකොට ඔයගේ පොඩි පොඩි මේ ලක්ෂණ පහළ වෙනවා. හැබැයි ඒ එච්චරම ඉතින් ඕක මේ බරපතල විදිහට ගන්න එපා. විශේෂයෙන්ම අපි හිතමු සක්මන් භාවනාවේදී මුළු කයේම දේවල් දැනෙන්න ඉඩ තියෙනවා. දැන් නලියන ස්වභාවයක්, ඔය වගේ මේ කුඹි දොන වගේ ස්වභාවයක්, දේවල් දැනෙන්න ඉඩ තියෙනවා. ඉතින් එතනින් අපි තේරුම් ගන්න තියෙන්නේ යම් යම් පමණකින් දැන් අපිට ටික ටික ක්‍රමයේ අහු වෙලා තිනවා. දැන් ටිකක් හිත ඒක අරමුණක නැතනම් ඒක අරමුණක කියන එක වැරදි. කියන්නේ වමනා කරන මූල කර්මස්ථානයේ පාදයේ මේ ස්පර්ශවල ඉන්න පටන් ගන්න තියෙනවා. ඒක ටිකක් හරියාගෙන යනකොට තමයි ඔය වගේ අර මේ යම් යම් එකතකින් කියනවා නම් මොලේ කලින් අවදි නොවෙච්ච ස්ථාන නැත්නම් උත්තේජනයේ නොවිච්ච ස්ථාන උත්තේජනය වෙනකොට ඔය වගේ යම් යම් ලක්ෂණ පහළ වෙනවා. ඒ නිසා මේ හැබැයි ඒක කාලයක් යනකොට පුරුදු වෙනවා. එච්චර ගාණක් නැහැ. පොඩ්ඩක් වැඩිපුර මේ යටිපතුල් වලට අවධානය යොමු කරන්න. ඒ කියන්නේ කයේ විවිධාකාර දේවල් දැනෙනවා. දැනීම නවත්තන්න බෑ. අපි ප්‍රමුඛත්වය දෙනවා හැබැයි යටිපතුලේ තියෙන දේවල් තේරුම් ගන්න. මොකද අර යටිපතුලට අවධානය යොමු කිරීම තුළ යම් යම් වාසි කීපයක් තියෙනවා. දැන් යටිපතුලේ තමයි එක අතකින් බැලුවම ලොකු වෙනසක් වෙනසකට ලක් වෙන්නේ යටිපතුල. මොකද මේ යටිපතුල තියලා ඊළඟ යටිපතුල තියන්නේ අපි සෑහෙන්න පරතරයක් ඉඩ පරතරයක් ඇතුව. ඒතර අපිට මේ සක්මන් භාවනාව හරහා ඇත්තටම මේ මනස වමනා තැනට යොමු කිරීමේ ශක්තියක් ගොඩනැගෙනවා. මේ හැකියාවක් ගොඩනැගෙනවා. ඒ හැකියාව ගොඩනැගෙන්නේ අපි එතම වම් පාදයේ මෙතන තිබ්බා. එතන දැන් දැනීමක් දැනෙනවා නැත්තම් ස්පර්ශයක් දැනෙනවා. එතෙන්ට ඔන්න අපි දැනෙනවත් එක්කම ඔන්න හිත යොමු කළා. යොමු කළා යටිපතුලේ තියෙන විස්තර ටික දැක ගන්න උත්සාහත් වුණා. එහෙම නැත්නම් ඒ දැනෙන ධාතු ලක්ෂණ දැක ගන්න උත්සාහත් වුණා. ඊට පස්සේ අපිට මොන දකුණු කකුල තියෙනවා. දකුණු කකුල තියන්නේ යම් පමණක දුර පරතරයක් ඇතුව. එතකොට අරමුණත් වෙනස් වෙලා අරමුණ පිහිටන ස්ථානයත් වෙනස් වෙලා. එතකොට අපිට සම්පූර්ණයෙන්ම හිත ඉලක්ක කරන්න වෙන්නේ වෙනත් තැනකට. එතකොට ඒ ඉලක්කය අපේ හරියන්නත් ඕනේ. අපි යොදන මේ කියන්නේ වෙලාවත් ගන්නට හරියන්න ඕනේ. ඒ වගේ ලක්ෂණ කීපයක් තියෙනවා. හිතන්න අපි දකුණු කකුල තියෙනකොට අපි ඕන්ට වඩා ඉක්මන් වුණොත් එහෙම තාම කකුල හිටලා නැහැ. පරක්කු වුණොත් හිටලා සමහර දේවල් මග හැරලා. කියන්නේ අපි පරක්කුයි නම් හිත එතෙන්ට තියන්න දැනගන්න තිබිච්ච දේවල් ටිකක් අපිට අහිමි වෙලා. මොකද අපි පරක්කු වැඩි වුණා එතන තියන්න. නමුත් අපි හරියටම ගාන්ට ඒ කකුලේ මෙතන වදිනවත් එක්ක මේ දැනීම පටන් ගන්නවත් එක්කම අපි යන්න එතෙන්ට හිත යොමු කරා නම් අපිට මෙතන දැනෙන දැනෙන දේවල් සියල්ලම දැක ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අපිට තාම මේ යොමු කිරීමේ හැකියාව ගාන්ට හිතේ අවශ්‍ය තැනට ඉලක්ක කිරීමේ හැකියාව හැදිලා නැත්නම් ඉතින් අපි සමහරවිට ඉතින් යටිපතුලට වෙනුවට අපි වෙන තැනකට අපේ අවධානය යොමු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ හැකියාවන් නැවත නැවත ඔන්න සක්මනේ යෙදෙනකොට අපි තුල දියුණු වෙන්න ගන්නවා. ඉතින් ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා යටිපතුල පොඩ්ඩක් සීමා කරගෙන මුලදී භවනාව කරන්න. ඉතින් කයේ අනිකුත් තැන්වල নানা ප්‍රකාර දේවල් දැනේවි. ඒ කියන්නේ ඒ තරම්ම මේ ප්‍රශ්න කරගන්න යන්න එපා. යටිපතුලට වැඩි අවධානයක් දීගෙන කරගෙන යන්න. මේ ඉඳගෙන කරන එක ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද පොඩ්ඩක් ඒක කියවන්න. එමෙන්ම පර්යංක භාවනාවේදී ඉස්මතු වන වේදනාව නිසා නිසා හුස්ම කෙරෙහි සිත යටපත් වී වේදනාවට සිත යොමු වීම සිදුවේ. ඔව් වේදනාව කියන්නේ මම දන්නේ මොකද්ද මෙතන මතු කරන්න කියලා. ඒ කියන්නේ ටිකක් වෙලා අපි තුමු පැය භායක් පැය විනාඩි 45ක් ගියාට පස්සේ මතු වෙන වේදනාවක්ද නැත්නම් වාඩි වෙච්ච ගමන්ම වේදනාවක් මතු වෙනවද? කොහොමද දන්නේ? කාගේද ප්‍රශ්නේ? ප්‍රසන්න මහන්ස මුලදීම විනාඩි 5ක් විනාඩි 5කින් වගේ වේදනාව එනවා. ඔව්. මහත්තයා ඉන්න ඉරියව්ව කොහොමද කියන්නේ? සාමාන්‍යයෙන් මේ වගේ ඔව්. පරයන්කෙන් දින්නේ මේ එරමිනි කතාගෙන. ඔව්. ඒක ඒ තරම් පුරුදු නැද්ද තාම? නෑ තාම පුරුදු. ඒක තමයි. ඉතින් ඒ කියන්නේ පොඩ්ඩක් ඉතින් අර ඉරියව්වට හුරු වෙනකන් අපෙන් කයෙන් ඒ තරම් සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කය ටික වේදනාකාරී මුලදී. හරි. ඉතින් ඒකෙදී මහත්තයා කියන ඕන්ට වඩා මේ කියන්නේ අර බද්ධ පරයන්කෙන් ඉන්නවා කියලා කියන්නේ ඒ ඒ වගේ එකකට යන්න එපා. ඒ වුණාට මේ වෙනෝනේ අර්ධ පරයන්කේ දන්නවද? අර්ධ පරයන්කේ කියන්නේ දැන් කකුල් දෙක එකට මෙහෙම මේ මේ වෙන්නේ නැහැ. කකුල් දෙක අතර මෙන්න මෙහෙම හිටින්නේ. මේ විදිහට හිටින්නේ. අපි මෙහෙම හිතියාගත්තොත් එහෙම සමහරලාට පොඩි වෙලාවක් ඉන්න පුළුවන්. මෙහෙම තියාගත්තොත් සමහරලාට පොඩ්ඩක් එහින්දා අර මේ ඉරියව්වේ පහසුවක් ලැබෙනවා. හැබැයි ඉතින් කාලයක් යනකොට ඔය ඔය ඉරියව්ව නැවත නැවත කරන්න. ඒ ඒ කියන්නේ අනිත් වෙලාවටත් වාඩි වෙනකොට පොඩ්ඩක් නිකන් ඔය මේ භාවනා කරන ඉරියව්වෙම වාඩි වාඩි වෙවි ඔය ඉරියව් නිකන් හුරු වෙච්ච ඉරියව්වක් බවට කයටපත් කරා. එතකොට ඉතින් ඒ කියන්නේ කාලයක් කරන්න කරනකොට ඉතින් අර මේ ඉරියව්වට හුරු වෙනවා. මේ වාඩිලා ඉන්න මේ පරයන්කෙන් ඉන්න ඉරියව්ව අපිට පුරුදු ඉරියව්වක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඉතින් ඒ කියන්නේ ඊට පස්සේ පැයක් වුණත් ඉන්න පුළුවන් ඉරියව් මාරු නොකර. ඉතින් මුලදි ටිකක් ඉතින් අමාරුයි. ඉවසගෙන යන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මීට වසර කිහිපයකට පෙර භාවනාවේහි ආයන්න මෙහිදී හැදෑරු මාහට සක්මන් භාවනාව කරගෙන යෑමේදී ඇවිදිනවා යන්න යන්න පසුව මම දකුණ ලෙස ඊට පසුව ඔසවනවා තබනවා යන්න ලෙස කර්මානුකූලව මෙනෙහි කරමින් පැමිණෙන අතර ඉන්පසු පාදයේ එසවීම තැබීමේට අදාළ මාංශ පේශීවල චලනයක් පවා රූපයක්සේ ඇස් ඉදිරිපිට දර්ශනය වේ. විටක මහා කම්මැලිකමක්ද නැගී යයි. මෙම తත්වය පහදා දෙන්න. මාගේ භාවනාව දියුණු කිරීමට අදාළ කරුණු පහදා දෙන මෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. ඔව් ඒ කාලයක් කරනවා නම් දැන් පොඩ්ඩක් පරීක්ෂාකාරී වෙන්න. ඒ කියන්නේ දැන් අපි මුලදී වම දකුණ කියනවා එහෙම නැත්නම් ඔසවනවා තබනවා කියලා නැත්නම් ඔසවනවා ගෙනියනවා තබනවා කියනවා. ඒ ඔක්කොම කරන්නේ අර හොඳට මේ මෙනෙහි කිරීම කරන්නේ ඇත්තටම අරමුණේ හිත පවත්ව ගන්න. ඒ කියන්නේ නැත්තම් සමහරවිට හිත හිත මේ අරමුණේ ඉන්නේ නැහැ. ඒ වෙනකොට හිත වෙන වෙන තැන්වල දුවන ගතියක් තියෙනවා. මේ දුවන ගතිය අඩු කරගන්න අපි හරියටම ඔසවන අවස්ථාවේදී ඒ ඔසවන ඔසවන එක දැනෙනකොට අන්න ඔසවනවා කියලා කියනවා. ගෙන යන එක දැනෙනකොට අන්න ගෙන යනවා කියලා කියනවා. තබන එක දැනෙනකොට තබනවා කියලා කියනවා. ඉතින් පස්සේ හැබැයි හිත ටිකක් මෙල්ල වුණාට පස්සේ පොඩ්ඩක් ඕක නතර කළා. ඒ කියන්නේ මෙනෙහි කිරීම නතර කරලා බලන්න මේ ඔසයන් ඔසවීම එසවීමේදී ඒ මුළු ක්‍රියාවලියේම නිශ්ශබ්දව හිත පවත්වන්න පුළුවන්ද කියලා. අවධානය විතරක් පවත්වනවා. මොකක්වත් හිතේ කියවන්නේ නැතුව. ගෙන යාමේ ක්‍රියාවලිය තුළ හිත පවත්වනවා. හිතේ ඇතුලේ මොකක්වත් කියවන්නේ නැතුව. තැබීමේ ක්‍රියාවලිය තුළ හිත පවත්වනවා. අවධානය පවත්වනවා හිත ඇතුලේ මොකක්වත් කියවන්නේ නැතුව. ඔතෙන්ට ගන්න පුළුවන් නම් මෙනෙහි කිරීම නතර කරලා යන්නත් පුළුවන්. එතකොට අන්න හිතේ තවත් හිතන්න නිකන් අපේ හිතේ යම් ශක්තියක් වැය වෙනවා මෙනෙහි කරන්නත්. අන්නේ ශක්තියත් ඉතිරි කළා හොඳට දැන් මේ තියෙන නැත්නම් දැනෙන දෙයටම ඔන්න හිත යොමු කළා වෙනවා. ඒතර 100%ක්ම අපේ තියෙන මානසික ශක්තිය ඒ දැනීමට යොමු කළා වගේ දෙයක් තමයි එතකොට වෙන්නේ. ඒ දේ ඒ මට්ටමත් දැන් උත්සාහ උත්සාහ කරලා බලන්න. ඊපස්සේ ඒකත් සාර්ථක වෙනවා නම් ඊළඟට තව ටිකක් විස්තර බලන්න. ඒ කියන්නේ ඔන්න දැන් තබනවා, තැබුවට පස්සේ තව මොනවද දැනෙන්නේ? ඊයේත් අපි කතා කළා වගේ අපිට මුලදී අහුවෙන්නේ බොහොම සරල ප්‍රකට අරමුණු ටිකක් විතරයි. ඒ කියන්නේ අපිටම තද ගතියක්, රළු ගතියක් වගේ දෙයක් අහුවෙනවා. නමුත් ඔතනම තියෙන සින්දු ගතියක්, නැත්නම් උණුසුම් ගතියක්, සිසිල් ගතියක් වගේ දේවල් තව මේ Tamanට අහු නොවෙච්ච ලක්ෂණ තියෙන්න පුළුවන්. අන්න ඒවා තවදුරටත් දැක ගැනීමේ උවමනාවෙන් නැත්නම් මේ කලින් හඳුන නොගත් ලක්ෂණ තවදුරටත් හඳුනා ගැනීම වමනාවෙන් තව ඉස්සරහට කරගෙන යන්න. එතකොට තාට්ටියක් ඉස්සරහට යන්න පුළුවන්. සම්පජඤ්ඤේ පැත්තත් තවදුරටත් දියුණු වෙනවා. ඒ කියන්නේ හොඳට අර ලක්ෂණ බලන්න බලන්න සියුම් සියුම් ලක්ෂණ දැක ගන්න දැක ගන්න තමයි අපේ හිතේ සම්පජඤ්ඤේ දියුණු වෙන්නේ. අතිපූජනීය වන්දනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ ජීවිතයේ ප්‍රථම වතාවට තමයි මෙවැනි වැඩසටහනකට සම්බන්ධ වුනේ. භාවනාව යනු කුමක්දයි කියලා මට අවබෝධයක් නැහැ. අභිධර්ම දේශනාවට අනුව නම් හිතේ ස්වභාවය තේරෙනවා. භාවනාව කියන්නේත් හිතේ යම් ස්වභාවයක්ද. භාවනාවෙන් අපි ප්‍රගුණ කරන්නේ මොකක්ද? ද දහසකුත් ප්‍රශ්න තිබුණත් මම පර්යංක භාවනාවේ යෙදුණා. ඒත් ආස්වාස ප්‍රස්වාස දිහා බලන් ඉන්න විට මට දැනුනේ ආස්වාස ප්‍රස්වාසයත් මම ආයාසෙන් කරන බව. එයද මට ලොකු අපහසුාවක් දැනුණා. ඊටමත් ඉක්මනට තීන මිද්දේට ළඟා වුණා. මෙම නිවන නිවන ධර්මය සමග මට දැඩි ලෙස හිසේ කැක්කුම ඇති වුණා. එතනින් එහාට මට භාවනාව ගැන හිතන්න බැරි වුණා. සක්මනේදී මම ඊටා ඕනකමින් ඒ කිරීමට උත්සාහ කළා. ඒත් වම දකුණ හැරෙන්න ඉන්න එහාට යන්න බැරි වුණා. සක්මනේදී හිත පවත්වාගත යුතු ආකාරය අරමුණු එන ඒවාගෙන් හිත වෙන් කරගන්න විදිය මට තේරෙන්නේ නැහැ. කොපමණ බාධක ආවත් මගේ උත්සාහය, වීරය, අදිෂ්ඨානය අතහැරියේ නැහැ. මට පුළුවන් ආකාරයට භාවනාව කළා. මට නොතේරෙන බොහෝ දේ තියෙනවා. මට සුදුසු අනුශාසනාවක් දෙන දෙන්න. භාවනාව හොඳින් ප්‍රගුණ කරලා එහි ඇති නිර්ාමිෂ සුවය විඳින්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. සෙම් වේවා. මේ මම ඉතින් ටිකක් කියන්නම් මදි නම් ආයි කියන්න එහෙනම්. කවුරු හරි මේ ඉදිරිපත් කරපු කෙනා ඒ කියන්නේ අපි භාවනාව කියන එක භාවනා කියන වචනේ සාමාන්‍ය අදහස තමයි හිත දියුණු කිරීම කියන අදහස. දියුණු කරනවා කියන අදහස තමයි භාව භාවිතා කියන වචනේ ඇත්තට භාවනා කියන්නේ වර්ධනය කරනවා කියන වගේ අදහසක් තියෙන්නේ. ඉතින් ඇත්තටම අපිට පැති දෙකකින් ඉතින් මේ භාවනාවේදී නැත්තම් මේ දියුණු කිරීමේදී හිත වර්ධනය කරන්න සිද්ධ වෙනවා. එකක් තමයි හිතේ ඒකාග්‍රතාවය දියුණු කරන්න අවශ්‍ය වෙනවා. අනිත් එක තමයි ප්‍රඥාව පැත්ත දියුණු කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය ධර්ම පැත්තෙන් විස්තර කරනවා. ශ්‍රද්ධාව, සතිය, වීරය, සමාධිය, ප්‍රඥාව ආදී ගුණධර්මයන් අපේ හිතේ වඩන්න උත්සාහත් වෙන්න වෙනවා. ඒ කියන්නේ අපේ හිතේ සාමාන්‍යයෙන් කෙලෙස් තමයි වැඩි. නීවරණ ධර්ම තමයි වැඩි. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව කියලා ඉතින් මේ පිඟුතුන් අහලා තිය ඕන තරම්. ඉතින් මේ වගේ නීවරණ වලින් තමයි අපේ හිත ආවරණය වෙලා තියෙන්නේ. වට කරගෙන ඉන්නේ ඕවෙන්. ඉතින් මේ ටික තියෙන තාක් අපිට සහනයක් ඇත්තේ නැහැ. දැවීමක්මයි නිතරම තියෙන්නේ. නිතරම දැවිල්ලක් තියෙන්නේ. එතකොට මේ නීවරණ ටික යටපත් කරගන්නත් ඕනේ. ඊට අමතරව හිතේ යොමනා කරන කුසල පක්ෂයේ ධර්මයන් ටිකක් දියුණු කරගන්නත් ඕනේ. ඉතින් මේ කටයුතු දෙක තමයි ඇත්තටම භාවනාවේදී තින් කෙරෙන්නේ. එතකොට දැන් අපි සක්මනකට සක්මනම් සක්මන් භාවනාවක් කරනකොට එතකොට අපි කලිනුත් මම මතක් කළා වගේ අපි ඉස්සලා සක්මනකට ගිහිල්ලා පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදලා ලොකු බරක් හිතට ගන්නෙ නැතුව හිත බොහොම සැහැල්ලුවෙන් තියාගෙන ඊළඟට අපි තුමු පාදයක් පොළවේ වදිනකොට ඒ වදින වදින එක අපිට දැනෙනවා. මේක මේ මොකක්වත් કૃතිම දෙයක් බරට හිතන්න එපා. මෙතන තියෙන්නේ පාදයක් පොළවේ වදිනකොට අපිට තේරෙනවා. අන්නේ තේරීම, අන්නේ දැනීම අපි අරමුණක් කරගන්නවා අපේ හිතට. එතකොට ඒ දැනෙන අවස්ථාවේදී අපේ ඒ දැනෙන තැන අරමුණු කරනවා. හිතේ අරමුණ බවට එතනපත් කරනවා. ඊළඟට හිතන්න ආයේ දකුණ පාදයේ පොළවේ වදිනවා. එතනට එතකොට අපිට දැනෙනවා. ඒ දැනීම අපේ අරමුණ බවට පත් කරගන්නවා. ඉතින් ඔය ඔය දේ අපිට කරන්න ගියාම තේරෙනවා මේ දේ කරන්න අමාරු මොකද හිත මේ දෙයට ඒ තරම්ම කැමැත්තක් නැහැ. මොකද හිතට මේකේ කිසි ප්‍රියක් නැහැ. මේ කිසි රහක් නැහැ. හරිම ඒකාකාරයි. ඉතින් හිත පිට යනවා. හිත යනවා. ඉතින් අතීතයේ කරපු දේවල් ගැන මතක් වෙනවා. අතීතයේ ඉතින් බොහොම රසවත් දේවල්, ප්‍රණීත දේවල්, ත්‍රාසජනක දේවල් ඔන්න අපේ හිතට එනවා. ඉතින් ඒවා හරි රසවත්. මේ කරන මේ ඒකාකාරී වැඩේට වඩා. ඒ නිසා ඒව ඔස්සේ යනවා. ඉතින් අනාගතේ කරන්න තියෙන දේවල් සැලසුම් කිරීම, මේ ඔස්සේ හිත යනවා. ඉතින් ඒක මොකද හරි රසවත්. ඉතින් හැබැයි අපි කරන්න ඕනේ ඒ එකකටවත් වටිනකමක් දෙන්න නැතුව, ඒ අතීතයට අනාගතයට වටිනකමක් දෙන්න නැතුව මේ වර්තමානයේ දැනෙන මේ සරල අරමුණට වටිනකමක් දෙන්න ඕනේ. මේක තමයි හිත පවත්වන්න තියෙන්නේ. මේක තමයි මගේ මූල කර්මස්ථානය. මේක තමයි යන්න ගෝචර භූමිය. කියලා තේරුම් අරගෙන ඒ දැනෙන දැනීමේ හැකියතාක් අපේ අවධානය පවත්වන්න උත්සාහත් වෙන්නයි තියෙන්නේ. ඉතින් මෙතෙන්ට ලොකු මේ කියන්නේ සුතමේ ඥානයක් ඉතින් මේ මට්ටමේදී අත්‍යවශ්‍ය නැහැ. කියන්නේ මේකේ වෙන කාර්යය නැත්තම් මේ කිරීම හරහා අපේ හිතේ ලොකු පරිවර්තනයක් වෙනවා. මොලේ පවා පරිවර්තනයක් වෙනවා. ඒක දැන් විද්‍යාවෙන් හොයාගෙන තිනවා කොයිතරම්නම් මේ සතිය දියුණු කිරීම හරහා මොලේ ඇතුලේ වෙනසක් වෙනවද කියලා. ඒ නිසා මේ දේවල් සරල වශයෙන් පෙනුනට මේ මේ දේ බහුලීකృత කරන්න බහුලීකృత කරන්න හිතේ හිතේ වගේම මොලේ සෑහෙන්න වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ කලින් නොදකපු පැත්තක් විවෘත වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් මෙහෙම කරනකොට ඉතින් අතපය වැඩි හොල්ලන්න يعني අත අත් දෙක හොල්ලන්න යන්නේ නැතුව මුල් ආරම්භක මට්ටමේදී අත් දෙක ඉස්සරහින් තියාගන්න. නැත්නම් අත් දෙක පිටිපස්සෙන් තියාගන්න. ඉස්සරහ බලනකොට ඈතම බලන්නෙත් නේ බලන්නත් එපා. S දෙකෙන් කකුල් දෙක දිහා බලන්නත් එපා. S දෙක වහගෙන ඉන්නත් එපා. සාමාන්‍ය විදිහට සරල විදිහට S දෙක යම් සාමාන්‍ය මීටර් 3ක් විතර වගේ ඉස්සරහට බලාගෙන මේ සක්මනේ දෙන්නයි තියෙන්නේ. ඉතින් හිත පිට යාවි අරමුණේ ඉන්නේ නැතුව හිත පිට යාවි. හැබැයි ගියාට පස්සේ සමහර දාවට ඔන්න විනාඩි 5ක් විතර අපිටම මොනවා හරි කතා කර කර හිටියා කියෝ කියෝ හිටියා. පස්සේ ඔන්න මතක් වෙනවා මේ මෙතෙන්ට තමයි එන්න ඕනේ කියලා. අන්න මතක් වුණාට පස්සේ අර වෙච්ච දේ ගැන මොකක්වත් පසුතැවිල්ලක් ඇති කරගන්නේ නැතුව ඔන්න ආයෙත් මේ අරමුණට ගෙනලා තියෙනවා. ආයෙත් ඉතින් ඔන්න පියවර දෙක තුනක් යනවා. ආයෙත් ඔන්න හිත පිට යනවා. ආයෙත් ගෙනලා තියෙනවා. ආයෙත් පියවර දෙක තුනක් යනවා. ආයෙත් හිත පිට යනවා. ආයෙත් ගෙනලා තියෙනවා. ඉතින් මේක තමයි තියෙන යුද්ධය. ඉතින් මේ යුද්ධේ ජය ගන්න ඉතින් කාලයක් යනවා. ඉතින් මේ මුලදී ඉතින් ලොකු යුද්ධයක් තමයි තියෙන්නේ. මොකද මේ අරමුණ හරීම ඒකාකාරී අරමුණක්. හිත ප්‍රිය කරන්නේ නැහැ. ඉතින් මේ ඉතින් කෙනෙක් අහන්න පුළුවන් ඉතින් මේ නිස්සරණණයට එන්න ඕනද වම දකුණ කරන්න කියලා. <laughs> ඉතින් මෙච්චර දවස් 10ක් ඉඳන් කරේ නිවාඩුත් දාගෙන නිස්සරණණයටම එන්න ඕනද මේ වම දකුණ කරන්න කියලා ඉතින් කෙනෙක් ප්‍රශ්න කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් මේකේ තියෙන ඒ සරල භාවයම තමයි හිතට පුරුදු කරන්න වෙන්නේ. මේක නිස්සරණණයට මෙන්න අවශ්‍ය නැහැ. ගෙදර ඉඳන් හරි කමන්නේ. කරන්න පුළුවන් නම් මේ කරන්න තියෙන්නේ මේ පොඩ පොඩ ඒ හිත වර්තමානට ගැනීමේ ප්‍රයත්නයක් දරන්නම වෙනවා. මේ හිත වර්තමානට නොගෙන අපිට ඉස්සරහට යන්න අමාරුයි. මොකද නැත්තම් හිත තනිකරම මේ සිහිනයක තියෙන්නේ. ඒ කියන්නේ අතීතයේ හිත තියෙන දෙයක් වෙච්ච දෙයක් ගැන හිත පවත්වනවා කියන්නේ ඒකේ අහුවෙලා ඉන්නවා කියන්නේ අනාගතයේ වෙන්න තියෙන දෙයක් මෙහෙම වෙයි මෙහෙම වෙයි කියලා ඉන්නවා කියලා හිතන් කියන්නේ. ඒ කියන්නේ ඒ හිත හැමතිස්සම පැටලලා ඉන්නේ. ඒ අරමුණු වල ග්‍රහණයටපත් වෙලා. නැත්නම් ඒකේ වහලෙබ් බවටපත් වෙලා තමයි ඉන්නේ. නමුත් අපි වර්තමාන අරමුණක් කියන්නේ මේ මොහොතේ සිද්ධ වෙන දෙයක්. ඇත්ත වශයෙන් මේ වෙලාවේදී සිද්ධ වෙන්නේ එච්චරයි. ඉතින් වර්තමාන වශයෙන් සිද්ධ වෙන දෙයක් මේ වෙලාවේදී ඇත්ත වශයෙන් සිද්ධ වෙන දෙයක් හිතට නැවත නැවත අරමුණු කරන්න කරන්න අන්න හිත වර්තමානෙට ඉන්න ගන්නවා. වර්තමානයේ පිහිටන්න පටන් ගන්නවා. ඉතින් ඒ හැකියාව තමයි මුලින් වර්ධනය කරගන්න තියෙන්නේ. ඊළඟට ඉඳගෙන කරන්නේත් ඔය වගේම දෙයක්. අපි වාඩි වෙලා සමබර ඉරියව්වක් පවත්වාගෙන හිස කෙලින් තියාගෙන කයට ස්වාභාවිකව හුස්ම ගන්න ඉතින් පුළුවන් තරම් ඉඩ දෙනවා. දැන් මේ කියලා තියෙනවා වගේ හැබැයි ඉතින් මුලදී අපි මේ දේ කරනකොට සමහර ලාවට මේක බලෙන් සිද්ධ වෙනවා කියලා තේරෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් බලෙන් හුස්ම ගන්නවා. ආස්වාසේ බලෙන් ගන්නවා. ප්‍රස්වාසේ බලෙන් පිට කරනවා කියලා තේරෙයි. කරන්න දෙයක් නැහැ ඉතින්. මොකද අපි හැමතිස්සෙම අත දාන ගතියක් තියෙනවා. ඒ කියන්නේ මේ භවනා කරන්න ගියාම තමයි තේරෙන්නේ හුස්ම ගන්න එකටත් ඉතින් අපි අත දානවා එතකොට. මෙච්චර කාලයක් හුස්ම ගත්තා අපිට අමතකයි. <laughs> ඉපදිච්ච දවසේ නම් හුස්ම ගත්තා. එතකොට අත දැම්මේ නැහැ. හැබැයි දැන් හුස්ම දිහා බලන්න ගියාම ඔන්න දැන් අත දානවා. ඉතින් අපි බලෙන් හුස්ම ගන්නවා. හුස්ම හෙලනවා. හරිම වෙහෙසයි හැබැයි. කාලයක් යනකොට තේරෙනවා ඉතින් මේ මෙහෙම කරන්න ගියාම පුදුම වෙහෙසයි ඔන්න ඔලුව කැක්කුම එනවා. දැන් අර ලියලත් තියෙනවානේ ඔලුව කැක්කුම එනවා කියලා. ඉතින් ඔලුව කැක්කුම එන්නේ අපි හුස්ම බරට ගන්න යනවා. හුස්ම කයට ගන්නයි දෙන්නයි තියෙන්නේ. ඉතින් ඔය ඔය සමබරතාවය හැදෙන්න තමයි ඉතින් ටිකක් වෙලාව යන්නේ. ඉතින් උපක්‍රම කීපයක් කරන්න පුළුවන්. එක පාටම හුස්ම දිහා බලන්නේ නැතුව ඕන්නම් පොඩ්ඩක් මේ කය වැදිලා තියෙන තැන් ටිකක් බලන්න පුළුවන්. අපි තුමේ අත් දෙක වැදිලා තියෙනවා. එතන බරක් දැනෙනවා. රස්නේ ගතියක් දැනෙනවා. එතන පොඩ්ඩක් හිත තියන් ඉන්නවා. පාද දෙක වැදිලා තියෙනවා. අන්න එතන හිත පොඩ්ඩක් තියන් ඉන්නවා. නැත්තම් මේ කොට්ටෙත් එක්ක මේ ස්පර්ශ වෙනවා අපේ කයේ යටි කොටස. එතන ටිකක් හිත තියන් ඉන්නවා. නැණ කය කය දිහා පොඩ්ඩක් කයේ අපි තුමු මේ උඩුකය ඍජුව තියෙනවා. බෙල්ල කෙලින් තියෙනවා. හිස කෙලින් තියෙනවා. කියලා මෙන්න මේ වගේ පොඩ්ඩක් නිකන් කය තුල හිත පවත්වන්න උත්සාහත් වෙන්න. එහෙම නැත්නම් තවත් ක්‍රමයක් පුළුවන් අර කේසා ලෝමා නකදන්තා කියලා අර මේ මේ අපිට අහුවෙන යම් මේ කායික කොටස් කීපයක හිත පාත්තන්න පුළුවන්. කෙස් අරමුණු කරනවා, ලොම් අරමුණු කරනවා, නිය අරමුණු කරනවා, දත් අරමුණු කරනවා, සම අරමුණු කරනවා. ඔයගේ මේ පොඩ්ඩක් මේ කය තුල පොඩ්ඩක් සීමාවක් ඇතුලේ හිත කොටු කරන්න වෙනවා. හරියට නිකන් අපි තුමු කැලේ හිටපු කුළුමීහරකෙක් අරගෙන ඇවිල්ලා අපි එකපාරටම බැන්දොත් එහෙම සමහරලාට උඩ ඉන්න අමාරුයි. අපි ඒ වුණට ඌ බඳින්න නැතුව වැටක් ගහලා තියෙනවා කියලා හිතන්න ලොකෝ ඌට කඩාගෙන යන්න බැරි වැටක් තියෙනවා. අන්නේ වැට ඇතුලේ මේ මීහරකව කොටුකොලොත් එහෙම ඌට හැබැයි දැන් දුවන්නත් පුළුවන් හැබැයි වැට කඩාගෙන යන්න බෑ. වැට ඇතුලේ විතරයි දැන් වැටේ ඇතුලේ සීමාවේ විතරයි ඌ දඟලන්නේ. අන්නේ වගේ දැන් අපි හිත කොටු කරනවා මේ අපේ කය කියන සීමාව තුලට. දැන් එතකොට එයා අතීතයට යන්නෙත් නෑ අනාගතයට යන්නෙත් නෑ කයෙන් එළියට යන්නෙත් නෑ ලෝකෙට යන්නෙත් නෑ වෙන ග්‍රහ ලෝකෙට යන්නෙත් නෑ මේ ලෝකේ තමයි ඉන්නේ. එතකොට මේ කයේ කය කියන ලෝකයේ තුල එයා හිර වෙනවා. කයේ තියෙන කොටස් කීපයක් තමයි එයා බලබලා ඉන්නේ. ඔන්න මේක අස්සෙම ඉන්නවා දැන්. ඔන්න කය තුල දැන් ඉන්න ඉන්න ඉන්න ඉන්න Tamanට තේරෙනවා ඔන්න දැන් කයට දැන් මෙයා සමීප වුණා. කය තමයි දැන් අරමුණු වෙන්නේ. මිනි ඉරියව්ව තමයි අරමුණු වෙන්නේ කියලා ටිකක් වැටහෙන්න පුළුවන්. ඒ නිසා ඔය වගේ උපක්‍රම ටිකක් කරන්න ඉතින් ඉඩ තියෙනවා. ඉතින් තව මොන හරි ඉතින් ප්‍රශ්න නම් ගොඩක් තියෙනවා කියලා මේක ලියලා තියෙනවා. ඉතින් තව විසඳුනේ නැති ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් වෙන්න කියලා මම ආරාධනා කරනවා. දෙවෙනියට ප්‍රශ්නේ මගේ ඒකට ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා ස්වාමීන් වහන්සේගේ තව ටිකක් ගැඹුරට බලන්න කියලා පාදයේ පිහිටීම දැන් මේ දැන් කියපු ප්‍රශ්න නෙමෙයි ආ කලින් එක ආ ඒ වුණාට මට හැම වෙලාවෙම හිතෙනවා මම එක තැනකට ගිහලා නිකන් හිර වෙනවා වගේ කියලා මේ කොතනට ගිහලා හිර වෙන්නේ ඒ කියන්නේ දැන් සක්මන ටිකක් කරගෙන යනකොට මාර ඒකේ කියලා තියෙනවා නිකන් ඉස්ස මට පේනවා දැන් මේ කකුල වැඩ කරන විදිහ වගේ හරි ඇත්තටම හැබැයි හැබැයි දැන් පොඩි දෙයක් තියෙනවා දැන් ඇහැ තියෙන්න ඕනේ බොහොම මේ කියන්නේ නිදැල්ලේ තියෙන්න ඕනේ. අපි නිකන් තියුණු බැල්මක් අවශ්‍ය නැහැ ඇහැට ඉස්සරහ යන ගමනේ. එහෙම ගියොත් ඇහි තමයි ඇහැ ඒ අරමුණු කරන තැන තමයි හිත එකඟ වෙන්නේ. එහෙම අවශ්‍ය නැහැ. දැන් අපිට පුළුවන් හොඳට ඇහැෙන් බලන්න පුළුවන් යම්සි තැනක්. ඒක බලාපොරොත්තු වෙන්නේ අපි මෙතෙන්ද බලාපොරොත්තු වෙන්නේ ඇහැ නිකන් සාමාන්‍ය දිට ඔහේ නිකන් තියෙනවා. වැඩි අවධානය යොමු කරන්නේ පාදයේ දැනීමට. ඒකට තමයි මුල් තැන දෙන්නේ. දැන් ඒක බලමින් යනකොට ඇහැට පේනවද මොකක්වත්? ඒකද ප්‍රශ්නේ. يعني ඇහැට පේනා වගේ දැනෙනවා. ඒ කියන්නේ ඇත්තටම මම අර ඇනටොමි ෆිසියොලොජිත් එක්ක වැඩිපුර වැඩ ගවසන කෙනෙක්. ඉතින් මට දැන් ප්‍රශ්නයක් තියෙනවා අර මම ඒ ගැන දන්න හන්ද මට ඒක නිකන් මැවිලා පේනවද නැත්නම් වෙන්න පුළුවන්. ඒකත් වෙන්න පුළුවන්. මොකද අපිට කියන්නේ මේ ලැබෙන තොරතුරු ටික අපේ අර පරණ දත්ත ටිකත් එක්ක ගැලපෙනවනටක් ගන්න. ඉතින් ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒක ගානක් නැහැ. ඔහොම කියන්නේ පස්සේ මැකිලා ආවේ. කියන්නේ අපිට එකපාරට මේ මේකේ අපේ ඇතුලේ තැම්පත් වෙලා තියෙන සංඥා ටික එකපාරට අයින් කරන්න බැහැනේ. හැබැයි ඔක පස්සේ මොකද වෙන්නේ? කියන්නේ අපි ඒකට ප්‍රමුඛත්වය දෙන්න යන්න එපා හැබැයි. පේනවා යමක් ඒ පෙනීමට නෙමෙයි දැනීමට හිත දාන්න. ඇහැ අරගෙන ඉන්නවා දැන් යමක් දැනෙනවා. දැනෙනකොට හිතේ චිත්‍රයක් ඇඳෙනවා. හැබැයි ඒකනේ වෙන්නේ දැන්. ඒ චිත්‍ර දිහා බලන්න යන්න එපා හැබැයි. චිත්‍ර දිහා බලනවා වෙනුවට ඒ ඒ චිත්‍රේ පේන අතරේ දැනෙනවනේ මේ පාදේ. අන්නේ දැනීමටම මුල් තැන දෙන්න. පෙනුනා වගේ දැනුණට කොයි වෙලාවකත් මගේ සක්තේකෙන් බාධාවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මට ඇවිදගෙන ගිහයි කියන්නේ. ඒක තමයි. ඒක තමයි. හිතෙන් තමයි අර නිකන් හිර වෙනවා වගේ. ඔව් නැත්නම් හිතර ප්‍රශ්නයක් වෙනවා. දැන් මේ දැනීමකුත් තියෙනවා. පෙනීමකුත් තියෙනවා. දැන් මේකෙන් කොයි එක තෝරගන්නේ? ඒ කියන්නේ නිකන් හිතත් ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙන්නේ. ඉතින් මුල් තැන දෙන්න තියෙන දැනීමට. හිතට පෙන්ලා දෙන්න දැන් දැනෙන තැනටම අරමුණු රසක් තියෙනකොට දැන් අපි තුමු කයේ වෙන වෙන තැන් වලත් දැනෙනවා. සද්දත් ඒ ඇහෙනවා. ළඟත් අය සක්මනුත් කරනවා. ඒ ඔක්කොමත් අතරනේ අපි දැන් මේ වැඩේ කරන්නේ. ඒ අතර දැන් ඔන්න හිතටත් පේනවා. ඉස්සරහට නිකන් දර්ශනයක් තියෙනවා වගේ පේනවා. ඒකත් අතහැරලා දාලා දැනෙන තේටම හිත යොමු කරන්න. ඒ කියන්නේ පුරුදු කළම ගන්න වෙනවා ඉතින්. නැවත නැවත ඉතින් මේකටත් යාවි හැබැයි අපි උත්සාහ කරන්නේ ආ මෙතෙන්ටම ගන්න. ආයෙත් මෙතෙන්ට යනවා ආයෙ මෙතෙන්ටම ගේනවා. මේම හරෝ හරෝ හරෝ හරෝ මේ දැනෙන තැනට හිත යොමු කරන්න යොමු කරන්න අර මේ සංඥාව මේ අරමුණට අපේ ප්‍රමුඛත්වයක් නොදීම නිසා මේකට උදව් නොකිරීම නිසා මෙයා දුර්වල වෙනවා. දුර්වල වුණාට පස්සේ අන්න හිත සංඥා මැකිලා ගිහිල්ලා සංඥා වෙනුවට අන්න මේ දැනීම් වල හිත එකඟ වෙන්න ගන්නවා. එතකොට හිතන්න ඒ කියන්නේ ඇත්තටම විශේෂයෙන්ම ඒ කියන්නේ දැන් විපස්සනාවක් වැඩෙනකොට එහෙමත් වෙන්නේ දැන් අපේ හිතේ සාමාන්‍ය පුදුමාකාර සංඥා ගොඩක් නේ තියෙන්නේ. අපි ඉගෙන ගත්ත දේවල් ටිකක් තියෙනවා, දැකපු කියපු දේවල් ටිකක් තියෙනවා, සද්දක් තියෙනවා, කෙලවරක් නැති සංඥා ගොඩක් තියෙනවානේ. ඉතින් අපි භවනා කරනකොට මේ සංඥාවල පුළුවන් තරම් අහු නොවී ඉන්න උත්සාහත් වෙනවා. ඒ වෙනුවට දැනෙන දෙයක් අරමුණු කරගෙන ඒ දැනීම් පැත්ත වර්ධනය වන විදිහට ඒ දැනීම් වල ඇතිවීම නැතිවීම ස්වභාවය දකින්න දකින්න අන්න හිතේ අර සංඥාවලට ප්‍රමුඛත්වයක් නොදී ඒවට අහු නොවි යෑම තුළ හිත පිරිසුදු වෙන්න ගන්න. හිතේ නිකන් ඉඩකඩ වැඩි වෙන්න ගන්න. ඔන්න වගේ දෙයක් වෙනවා. ඒ නිසා ටික ටික ඉතින් ඒ தත්ත්වය හුරු කරගන්නයි තියෙන්නේ. දැනෙන දැනෙන දෙයට මුල් තැන දෙන්න, පෙනෙන දෙයට වඩා. කරගෙන යන්න. සක්මනේ ඉඳලා පරයන්කට ආවහමත් මිනිත්තු කීපයක් යන ගන්න හුස්ම ගන්න බව දැනෙනවා මට එවනට අර නහයට දැනෙන්නේ නැහැම හරි නිකන් ඊට පස්සේ මම නිකන් තදින් ගැඹුරෙන් හුස්මක් දෙකක් අරගත්තට පස්සේ තමයි එහෙම මම කරගෙන යන්න පුළුවන් වෙන්නේ මට ඒක සාමාන්‍ය සිදුවීමක් වෙන්න පුළුවන් මොකද ඒ කියන්නේ දැන් සතිය පිහිටලා තියෙන්නේ දැන් සාමාන්‍ය වේගයකින් බොහොම يعني හිත තැම්පත් කරගෙන සක්මන් කෙරුණා නම් හුස්ම රැල්ල සංසිඳීමක් සක්මනේදීත් වෙන්න පුළුවන් ඊට ඒ බඳු සංසිඳිච්ච මට්ටමකින් තමයි අපි ඇවිල්ලා වාඩි වෙන්නේ. එතකොට හුස්ම රැල්ල ඒ තරම් ප්‍රකට නැහැ. මොකද කියන්නේ ආනාපාන සතියෙන් භාගයක් සක්මනීදි කෙරලා වගේ. එහෙම තත්ත්වයක් තියෙනවා. එතකොට අර සියුම් හුස්ම රැල්ල මේ සියුම් හුස්ම රැල්ල මතුවෙනකන් පොඩ්ඩක් අපි නාසිකාග්‍රේ හිත පවත්වමින් ඉන්නයි තියෙන්නේ. හිතේ ඒ තියුණු භාවය තව තව ඇති වෙනකොට සියුම් භාවය ඇති වෙනකොට මේ සියුම්ම යන වැටෙන හුස්ම රැල්ලත් ඔන්න අහුවෙනවා. ඒ අහුවෙනකන් මෙතන හිත පවත්වමින් ඉන්න. දැන් අර කරපු දේත් එච්චර වැරදක් නැහැ. ඒ කියන්නේ පොඩ්ඩක් ඉතින් වාඩි වෙලාට පස්සේ හොඳට දිග හුස්මක් අරගෙන දිගට පිට කරාම ඒ තුලිනුත් හිතේ පොඩි අවදි වීමක් වෙනවා. ඒ කියන්නේ වර්තමානට එනවනේ අපි. ඔක්කොම ටික අමතක කළා. දිග හුස්මක් අරන් පිට කළා දැම්ම. දැන් අර නිකන් හිත සැහැල්ලු කරගන්නවා. එළියේ තියෙන ඇතුලේ තියෙච්ච ඔක්කොම බර සැහැල්ලුලා ඕන දැන් අපි තුලට එනවා. මගේ දෙයක් සිද්ධ වෙනවා. ඒක තරද්දක් නැහැ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම සිත දෙස බලා සිටීම දැනට කරගෙන යන්නේ. දිනකට ආරාමයේ පර්යංක භාවනාව වාර දෙකක් කරගෙන යනවා. සමහර අවස්ථාවලදී සිතට කියාගන්න බැරි දෙයක් සිදු වෙනවා. ඒ අවස්ථාවේදී කුමක් කළ යුතුද යන්න පහදා දෙනමෙන් දෙපා නැමෙද ඉල්ලා සිටිමි. එමෙන්ම තවදුරටත් භාවනාව ඉදිරිය සඳහා උපදෙස් ලබා දෙනමෙන් ගෞරව নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි. මට කාගෙද කියලා දැනගන්න ඕනේ මේ තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ දැන් දැන් පරයන්කේ මට ඉතර කරන්න දෙපා කියලා තර නිතර වැඩිහි යෙදෙන්න කියලා මට අනුශාසන ලැබුණේ අවසාන වතාවට. ඉතින් දැන් 9ට විතර වගේ 8 9 අමාරුතර වගේ මම පරයන්කේ ඉන්නවා. ඒ අවස්ථාවේදී මේ පරයන්කෙන් අවදි වෙනහම නිකන් හිතට මොකක්ද වෙනවා ඒක කියා ගන්න බැහැ ස්වාමීන් වහන්සේ. ඒක තමයි ප්‍රශ්නේ. නිකන් ඒක නිකන් මේ පය ගහන්න තැනක් නෑ වගේ නිකන් අසරණුණා වගේ නිකන් මාළුවෙක් ගොඩ දාපුවාම නිකන් උඩේ ඉන්නත් බෑ යට ඉන්නත් බෑ වගේ නිකන් අන්න එහෙම නිකන් එහෙම දෙයක් වෙන එක කියා ගන්න මට තේරෙන්නේ ඒක හැබැයි කියන්නේ මෑනිය කියන තත්ත්ව වෙන්න පුළුවන් ඒ කියන්නේ දැන් අපේ හිත සාමාන්‍යයෙන් අරමුණු ඇසුරු කරමින් ඉන්නේ අරමුණු ඇසුරු කරමින් ඉඳලා අරමුණේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැකලා ඒකේ එපා වෙලා හිත අයින් වුණාට පස්සේ ඔන්න ඔයගේ තත්ත්වයක් එන්න පුළුවන්. ඒ නිසා ඒකට හැබැයි බය වෙන්න දෙයක්වත් නැහැ. ඒක හුරු කරන්නයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට අපි තේරුම් ගන්න තියෙන අපේ නිරන්තරයෙන්ම අපි දැකලා තියෙන හැමතිස්සෙම සමුදේ පක්ෂයක් දකින්නේ. ඇති වෙන පැත්තට තමයි අපි හිත තියන්නේ. ඒකක් මොකක් හරි දෙයක් ඇති වෙන දෙයක් දිහා බලනවා. ඒක නිකන් නැති වේගෙන යනකොට ඒක ඒකේ රසය අඩු වෙනකොට ටක් ගාලා ආයෙත් ඇති වෙන පැත්තකට පයින්නවා හිත. ඒක ටිකක් එපා වෙන යනකොට ආයෙත් ඔන්න ඇති වෙන දෙයකට දානවා. ඒක ටිකක් එපා වෙනකොට ආයෙත් ඇති වෙන දෙයකට දානවා. කවදාවත් මේක අපි ඉවර වීමක් දකින්නේ නැහැ. නිරෝධයක් දකින්නේ නැහැ. නිරුද්ධ වියාමක්, ඡේ වියාමක් දකින්නේ හැම තිස්සම අර සමුදය පක්ෂයේම ඇති වෙන පැත්තේම දැන් අපි උපන්දින සාද පවත්වන එකනේ කරන්නේ. මරණය සම්බන්ධයෙන් අපි සාමාන්‍යයෙන් කැමැත්තක් නැහැනේ. මරණය පැත්ත පුළුවන් තරම් පහු කරනවා. උපන්දින සාද පවත්වනවා. එහෙම ආකල්පයක් නේ අපි තුර තියෙන්නේ. අන්න ඒ වගේ ඉතින් අපි හැමතිස්සෙම හිතත් හිත කරන්නේ තේ දෙමයි. හිත පුළුවන් තරම් අරමුණු කෝටියක් තියෙනවා නම් ඒක හැමතිස්සෙම සමුදේ පැත්තම, හට ගන්නා පැත්තම ඉඳමින් ඉඳමින් ඒක දිගට යන ගතියක් තියෙනවා. හැබැයි ඉතින් දැන් බුදුරජාන් වහන්සේ කියනවා ඕක කොහොම කරන්නේ නැතුව මේක මේ හැම ආරමුණකම මේ සම්පූර්ණ චක්‍රෙම පෙන්වන්න කියලා. කියන්නේ මෙයාගේ හට ගැනීමක් තියෙනවා වගේම අවසන් වීමකුත් තියෙනවා. අනිත් අපි හට ගැනීමයි අවසන් වීමයි දෙකම පෙන්වනවා. ඇත්ත ඇත්ත ස්වභාවයම පෙන්වනවා. මොකක්වත් මේ හිතේ අපි කියන්නේ අපිට කැමති දේ විතරක් නෙමෙයි දැන් පෙන්වන්නේ. දැන් මේ අරමුණේ යථා ස්වභාවයම පෙන්ලා දෙනවා. වර්තමාන වශයෙන් තියෙන අරමුණේ යථා ස්වභාවය පෙන්ලා දෙනවා. ඒක පෙන්ලා දෙන්න පෙන්ලා දෙන්න අන්න හිතේ එක්තරාන්දමක ප්‍රඥාවක් දියුණු වෙනවා. ප්‍රඥාව දියුණු වෙනවා මේ අල්ලගෙන ඉන්න අරමුණ කියන්නේ මේ ස්ථිර දෙයක් නෙමෙයි. මේක ඇවිල්ලා බොහොම අස්තිරයි. කොයි වෙලාවෙ ගතිලා යනවද දන්නේ නැහැ. මේ পায় ගහලා ඉන්න තැන හරිම අවිනිශ්චිත තැනක්. ඉතින් අන්නේ අවිනිශ්චිත භාවය තේරෙන්න තේරෙන්න හිතට දැන් මේක එපා වෙනවා. අපිට එපා වෙනව නෙමෙයි හිතට එපා වෙනවා. හිතට එපා වුණාට පස්සේ ඔන්න අරමුණෙන් හිත අයින් වෙනවා. අයින් වුණාට පස්සේ ඉන්න තැනක් නැහැ. එතකොට අන්න බය ගතියක් එන්න පුළුවන්. ඔව්. ඒ නිසා ටිකක් මෙහෙම කරත හැකි පටිච්චසමුප්පාදයේ පැත්තට හිත දාන්න පුළුවන් ටිකක්. ඒ කියන්නේ මෑනියෝ සක්මනක් කරනකොට තේරුම් ගන්න කියන්නේ පාදයක් වදිනවා කියන්නේ ඒ වැදීමත් එක්ක ඔන්න දැනීමක් ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාවක් හට ගන්නවා. පස්සපච්චය වේදනාව කියලා අහලා තියෙනවානේ. අන්නේ ඒ දැනීම මේ ඒ පටිසමුප්පාද පැත්තට පුළුවන් තරම් දැන් හිත යොමු කරන්න. ඒ කියන්නේ මෙතන කෙනෙක් පුජ්‍යලයේගේ ස්වභාවයක් නෙමෙයි හැමතිස්සෙම මේ වර්තමාන වශයෙන් සිද්ධ වෙන්නේ හේතුවක් නිසා ඵලයක් හට ගැනීමක්. හේතුවක් නිසා හැමතිස්සෙම ඵලයක් හට ගැනීමක්. නිසා සිද්ධ වෙන දේවල්. ඔක්කොම නිකන් එකට මේ ඈඳිලා තියෙන්නේ. ස්පර්ශයක් තියෙනවා නම් ඔන්න වේදනාවක් හට ගන්නවා. ආයෙ ඔන්න ස්පර්ශයක් නිසා වේදනාවක් හට ගන්නවා. අන්නේ පැත්ත පුළුවන් තරම් මේ කියන්නේ පොඩ්ඩක් විමර්ශනශීලීව බලන්නයි තියෙන්නේ. සක්මනක් කරනවා වදිනවත් එක්ක දැනෙනවා. ආයි වදිනවත් එක්ක දැනෙනවා. ආයි වදිනවත් එක්ක දැනෙනවා. ඊළඟට අපි හිතමු ආනාපාන සතියත් කරනවා. ඒක සියුම් භාවයට යනකොට අපි හිතමු ඔන්න හුස්ම රැල්ලක් කියලා නැත්නම් ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා තෙන් කරගන්න බෑ. එච්චරට අපි හිතමු නිකන් දැනීමක් විතරක් බවට පත් වෙලා ඒ දැනීම කියන්නේ හුස්ම රැල්ලේ වදිනවත් එක්ක දැනෙනවා. ආයෙත් නිකන් ස්පර්ශයක් සිද්ධ වෙනවත් එක්ක දැනෙනවා. අන්න ඒ වගේ පැත්තකින් ඔය පොඩ්ඩක් ඒ පටිච්චසමුප්පාද න්‍යායට හිත දාන්න පුළුවන්. දැන් පුළුවන් තරම් මේ පටිච්චසමුප්පාද පැත්ත දැන් හිතේ දියුණු කරන්න. පොඩ්ඩක් ඕන සුතමේ ඥානයේ පැත්තත් වැඩි වෙන්න පොඩ්ඩක් ඒ පැත්තේ තියෙන දේශනා ටිකක් එහෙම අහන්න පුළුවන් නම්. කියන්නේ අපිට අර අපි ගාව තාම ලොකුවට බරට මේ සත්පුත්තිල සංඥාව තියෙනකොට අර වගේ දෙයක් සිද්ධ වුණාම බයක් ඇති වෙනවා. දැන් මම කොහෙද යන්නේ? මට දැන් මොකද වෙන්නේ? කියලා ප්‍රශ්නයක් ඇති වෙනවානේ. නමුත් අපි ඒ මේ ඒ පැත්තක් වෙනුවට අපි යන්න මෙතන තියෙන්නේ මමෙක් නෙමෙයි හේතුන් නිසා හටගන්න ස්වභාවයක්. හේතුන් නිසා සිද්ධ වෙන ස්වභාවයක්. කියලා පොඩ්ඩක් සුතමේ ඥානයේ පැත්තත් දියුණු කරගන්න. ඒකත් දියුණු කරගෙන අර වගේ පුළුවන් තරම් භාවනාවේදීත් පුළුවන් තරම් මේ හේතු ප්‍රත්‍යයන් නිසා මේ සිද්ධ වෙන දේ ගැන හිතේ උනත් චිත්තානුපසනාව කරද්දී උනත් කොහොමද මේ හිතන්න අපිට ඔන්න හිත පිට ගිහිල්ලා මාකල අතිත් දෙයක් අරමුණු කරනවා. ඒතර තේරුම් ගන්නවා මේ තණ්හාව නිසා ඔන්න මේ වගේ ඇලීමක් ඇති වෙලා. ග්‍රහණය කිරීමක් ආයෙත් සිද්ධ වුණා. ඇලීමක් තණ්හාවක් තියෙනවා. තණ්හාව නිසා මොන ග්‍රහණය කිරීමක්. උපාදාන කිරීමක් සිද්ධ වුණා. අන්න තණ්හාපච්චා උපාදානං කියලා. අන්න ඒ වගේ පුළුවන් තරම් අර මේ ප්‍රත්‍ය සම්බන්ධයෙන් හිතට පෙන්ලා දෙන්න. ඒවා පෙන්නමින් පෙන්නමින් ඉන්න එතකොට يعني මේ ප්‍රඥා පැත්ත හොඳට වැඩෙනකොට තමයි ඉතින් අතහැරෙන්නේ. ඒ හින්දා ඒ පැත්තෙන් හොඳට කරගෙන යන්න. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. පර්යංක භාවනාව. පළමු පර්යංක භාවනාව සඳහා වාඩි වී මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා යනුවෙන් අදිෂ්ඨාන කර කයට සිත මෙහෙව මෙහෙවූ වෙමි. ටික වේලාවක් යනතුරු කිසිදු ක්‍රියාකාරීත්වයක් නොපෙනෙනු අතර ටික වේලාවකට පසුව උස් පහ සමාවෙන් ස්වාමී. ටික වේලාවකදී පපුව උස් පහත් වන බව දැනෙන්නට විය. ඒ ගැන බලා සිටින අතර හුස්ම හිරවන බවක් දැනුණු අතර නාස්පුඩු වලින් හුස්ම ඇතුල් වීම හා පිටවීම දැනෙන්නට විය. මෙහිදී වරක දකුණු නාස්පුඩුවෙන් ඇතුල්වන හුස්ම වම් නාස්පුඩුවෙන් පිටවන බවද වරක නාස්පුඩු දෙකින්ම ඇතුල්වීම පිටවීම දැනුනි. පැය භාගයක් පමණ ගත වූ තැන පිටකොන්දේ වේදනාවක් සමග පපුව හිරවන බවක් දැනි එකවරම දැඩි හුස්මක් ගැනීමක් සිදුනි. මෙය ඕනෑකමකින් කරන ලද්දක් නොවේ. ඊළඟ පර්යයක් පර්යංක දෙකෙහිදීම හුස්ම පිළිබඳ මූල කර්මස්ථානය අසු නොවූ අතර දිගින් දිගටම එක් එක් සිතුවිලි මතුවිය. සිතුවිලි පැමිණීම දෙස බලා සිටියෙමි. වරක් ඒ සිතුවිල්ලක් බොහෝ දුර ගිහින් කර්මස්ථානයේ මතක් වූවත් එය හසු කර ගැනීමට අපහසු විය. මා කෙරෙහි කරුණාවෙන් ධර්ම අවවාද ලබා දෙන මෙන් ගෞරවයෙන් ආයද සිටිමි. සක්මන් භාවනාව. සක්මනේදී මම මෙතන හිටගෙන ඉන්නවා යනුවෙන් ආරම්භ කර ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් දිගටම මෙනෙහි කළෙමි. අවධානයේ දිගටම පවත්වාගෙන යාමට හැකි වූවද සමහර අවස්ථාවල සිතුවිලි මතුවුවත් එසැනින්ම ඒවා නැති වී ගියේය. දහදිය දැමීම හා යටිපතුලේ පුපුරු ගැසීම දිගටම දැනුනි. සමහර විට මුහුණේ කූඹි යනවා මෙන් දැනුනි. පාද නැවීම, දිගහැරීම, තැබීම සිහි කළෙමි. අවස්ථා දෙකකදී පමණ පමණ වැටෙන්නටද ගියේය. ගෞරවයෙන් ධර්ම අවවාද පතමි. තෙරුවන් සරණයි. පරයන්ක භාවනාවදී පුළුවන් නම් මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ ආස්වාසයක් සිද්ධ වෙනලාවේදී දැනෙනවා. දැන් මේ වෙන්නේ ආස්වාසයක් කියලා දැනෙනවා. එතකොට ආස්වාසයක් කියලා මෙනෙහි කරන්න. නැත්නම් එකයි කියලා මෙනෙහි කරනවා. නැත්නම් ඉන් කියලා මෙනෙහි කරනවා. නැත්නම් ප්‍රස්වාසයක් සිද්ධ වෙනලාදී ප්‍රස්වාසයක් කියලා මෙනෙහි කරනවා. අවුට් කියලා මෙනෙහි කරනවා. නැත්නම් දෙකයි කියලා මෙනෙහි කරනවා. මාකාරී උපක්‍රමයක් පාවිච්චි ගන්න පුළුවන්. එතකොට අර හොඳට තමන්ගේ ඒ අත්දැකීම මනසින් ස්ථිර කිරීමක් වෙනවා. එතකොට ඒක ඇත්තටම මේ හොඳට තව අවධානය ටිකක් දියුණු වෙන්න හිත ඒ අරමුණේම පවතින උදව්වක් වෙනවා. ඒ වගේමයි තව ටිකක් ඕනනම් හිතට කියන්න මෙතන කියන්නේ ආස්වාසයක් කියලා ගත්තහම මේකේ එක පාටම මේ අපිට අහුවෙන්නේ නැහැ සම්පූර්ණ මේ ආස්වාසය. අපිට අහුවෙන්නේ ටිකක් රළු කොටසක් විතරයි. නමුත් අර ටිකක් උනන්දුවෙන් බලනකොට මේක ඉතා සියුම් පටන් ගැනීමක් අහුවෙන්න පුළුවන්. ටික ටික ඒ දැනීම වර්ධනය වීමක් අහුවෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි නොදැනී යන්නේ. අඩු වේගෙන යනවා. ඒ දැනිච්ච ස්වභාවය අඩු වේගෙන යනවා. ඊළඟට ප්‍රස්වාසයේත් ඒ වගේමයි. එක පාටම මේක පටන් ගන්නව නෙමෙයි. ඊටාම සියුම්ම දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි ඔන්න පොඩ පොඩ වර්ධනය වෙන්නේ. ඊට පස්සේ ඒක නොදෙනී යනවා. මෙන්න මේකත් තා චුට්ටක් බලන්න. ඒ කියන්නේ ආස්වාසයක් හොඳට අහුණාට පස්සේ හිත එකඟ වුණාට පස්සේ ඊළඟට බලනවා මේකෙත් මේ වැඩි විස්තර ටිකක් හොයාගන්න උත්සාහත් වෙන්න. හිතලා නිකන් මතක් කරලා දෙන්න මේ මෙතනයි වැඩපොළ තියෙන්නේ. මෙතන තමයි දැන් එයාගේ කාර්යභාරය තියෙන්නේ. වෙන තැන්වල නෙමෙයි. මෙතන ඉන්නේ නැතුව වෙන තැනකට ගියොත් මෙතන තියෙන දේ අහිමි වෙලා යනවා. ඒ කියන්නේ අපි ආපහු එනකොට මෙතන හුස්ම රැලි අපි තුමු 50ක් 60ක්ම අපිට අහිමි වෙලා. නමුත් ඒ ඒකිනුත් ප්‍රයෝජනෙ ගන්න තිබුණා නම් අන්න ලොකු දෙයක්. කියන්නේ අපි කාර්යක්ෂම වෙනවා නම් භවනා කාර්යක්ෂම වෙනවා කියන්නේ මෙතන තියෙන එක හුස්ම රැල්ලක්වත් මග හැරෙන්නේ නැති වෙන්න. මග හරව ගන්න නැතුව පුළුවන් තරම් මේ හුස්ම රැලි වලින් ප්‍රයෝජනෙ ගන්නයි තියෙන්නේ. ඒ කියන්නේ අපි වැඩි හුස්ම වාර ගාණක් බලන්න බලන්න අපේ සතිය දියුණු වෙනවා. ඒ කියන්නේ හිතන්න මේ පිහියක් මුවක් තියෙනකොට ඒ අපි අතුල් වෙන වාර ගාන අනුවනේ මේකේ මුවහත වැඩි වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ මුවහත වැඩි කරගන්නේ වාරගානක් වගේ තමයි මෙතන මේ ආස්වාස ප්‍රස්වාසයක් කියලා කියන්නේ. ඒ වාරගාන අපි පුළුවන් තරම් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් එතනම එතනම මේ අරමුණේම හිත පවත්වන්න පවත්වන්න. අන්න එතන සතිය හිතන්න එක එක හුස්ම රැල්ලක් ආස්වාස ප්‍රස්වාසයක සතිය දිනු වෙන්නේ දශම 1යි නම් ඔන්න දෙකකදී ඔන්න දශම 2යි. තුනකදී දශම 3යි. ඔන්න ඒ වගේ දශමේ දශමේ තමයි ඔක්කොම වැඩි වෙන්නේ. මේක මේක පාට වෙන දෙයක් නෙමෙයි. ඉතින් අර ඊයේ ලොකුසන්හන්සේ අර කෙනෙකුට කියලා දුන්නා වගේ ලක්ෂ වාරයක් කරන්න වෙනවා ඉතින්. ලක්ෂ වාරයක් හෝ එකක් අඩුවෙන් කරන්නයි තියෙන්නේ. උත්සාහයෙන් යන්න ඉතින්. කොහොමද ඉතින් මුලදී ටිකක් මේ ධෛර්යයෙන් යන්න වෙනවා, වීරයෙන් යන්න වෙනවා. ඉතින් ටික ටික ඉඳ උත්සාහත් වෙන්න හිත පිට යනවා. ඒක ගැන ඒ තරම්ම කලබල වෙන්න එපා. දැන් අර සක්මනේදී එහෙම කූඹි දුවනවා වගේ දේවල් එහෙමත් දැන් වෙලා තියෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් දැන් ක්‍රමයේ අහු වෙලා තියෙනවා. ඒ ගැන සතුට වෙලා කරගෙන යන්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී වාඩි වෙලා කයට සිත අරගෙන ටික වේලාවක් යන විට දකුණු නාස්පුඩුවෙන් ආස්වාස වාතයේ නාසයේ අග වැදෙන බව දැනෙනවා. ප්‍රස්වාස වාතයේ නාසයේ අග වැදෙන බව දැනෙන්නේ නැහැ. දකුණු නාස්පුඩුවේ පමණක් මෙසේ දෙතුන් වතාවක් දැනී නොදැනී යනවා. එයත් විනාඩි 45ක ආසන්න කාලයක් පර්යංකයේ සිටින විට නාසයේ අග මෙසේ දැනෙන්නේ දෙතුන් වතාවක් පමණයි. අනිත් කාල සීමාවේදී කයට හිත යොදාගෙන බලා සිටිනවා. අතීත අනාගත සිතුවිලි ආවත් ඒවා ආව විදිහටම යන බව දැනුණා. මුල් දවස් දෙකේ දනිස් නමන්න බැරි වේදනාවකින් සිටියත් තුන්වන දිනයේදී එය ක්‍රමයෙන් අඩුවන බවක් දැනුණා. නිදිමත ගතියත් තුන්වන දිනය වෙනකොට අඩු වෙලා ගියා. සුපුරුදු පරිදි මෙම මේ ආකාරයට පරයන්කේ සිටියා. සක්මනේදී සුපුරුදු පරිදි වම දකුණ හඳුනා ගනිමින් ඔසවමි තබමි යන්නේ යන සක්මනද තවදුරටවත් ඔසවමි යවමි තබමි සක්මනද කරගෙන ගියා. ලනුපැදුරේ ගොරෝසු බව දැඩිව දැනුණා. සිමෙන්ති පොළවේ සීතල බව බව ඒ යටිපතුල් වල දැවිලි ගතිය අඩු වෙලා ගියා. වැලිමලුවේ සක්මනේදී වැලිවල සිනිදු බව දැනුණා. විලුමෙන් පටන්ගෙන මහපට ඇඟිල්ලෙන් අවසාන වුණා. නිදිමත ගතියත් වැටෙන්න යන ගතියත් බොහෝ දුරට දැනුණා. ගෞරවනීය ස්වාමින් වහන්ස තවදුරටත් භාවනාව කරගෙන යෑමට ගෞරවයෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මේ පින් ඔබ වහන්සේට නිවන් පිණසම හේතු වේවා. එසේම වේවා. මේ දිගට කරගෙන යන්න කළා තියෙන හොඳයි. ටික ටික දැන් ඒ කියන්නේ සරල අරමුණක ඉන්න පුළුවන් ගතිය හැදෙනවා කියන්නේ අපේ හිත දැන් দমনය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කාමච්ඡන්දය අයින් වෙලා, ව්‍යාපාදය අයින් වෙලා, නැත්නම් ඒවා යටපත් වෙලා දැන් මොන ටිකක් দমনය වෙලා. ඒකයි දැන් ওই සරල අරමුණක විස්තර ටිකක් අහුවෙලා තියෙන්නේ. කොයි පැත්තෙන්ද මේ කියන්නේ ආස්වාසයක් සිද්ධ වෙන්නේ කොයි පැත්තෙන්ද ප්‍රස්වාසයක් සිද්ධ වෙන්නේ ඔය වගේ සියුම් ලක්ෂණ ටිකක් අහු වෙනවා කියන අපේ හිත දැන් පොඩ පොඩ මේ අරමුණේ ටිකක් ඉන්න පටන් අරගෙන මේකේ විස්තර ටිකක් හොයන්න පටන් අරගෙන ඒ නිසා භවනාව දැන් කෙරීගෙන යනවා යන විදිය හොඳයි දෙකට කරගෙන යන්න. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මම දැන් කලක සිට භාවනාවේ නිරත වන කෙනෙකි. නිතර සිහිය පවත්වා ගැනීමත් උදේ සවස භාවනා කිරීමත් කරගෙන යමි. යමි. හුස්ම නොදැනෙන තත්වයකට පත්වීම මුලින්ම සිදු වූයේ වසර කිහිපයකට පමණ පෙරය. නමුත් ඊට පසු කුමක් කරනවාදයි හොඳින් ඉගෙන ගත්තේ නිස්සරණ වනයේ කමටහන් තුලිනි. මම දැන් බොහෝ විට හුස්ම රැල්ල නොදැනෙන නිසා ඒ බව දැනගත් පසු choiceless awareness එක පුහුණු කරමි. එහි වැදගත්කම මට ලංකදී වැඩිපුර ප්‍රත්‍යක්ෂ වීමට පටන් ගැනුනි. ඒ මන්දයත් මගේ සංසාරික ප්‍රවණතා ඕග මොනවාදයි මේ අවස්ථාවේ හඳුනාගත හැකියාවක් මෙන්ම එහි බලය අඩුවීමටද මේ භාවනාව උදව් වන බව මට දැන් පෙනේ. ඒ සමගම විසාකා උපාසක හා ධම්මදින්නා තෙරණිය අතර සාකච්ඡා වේදී නැගුණු අදුක්කම සුඛ වේදනාවේ වටිනාකම අගය මේ භාවනාවේදී ප්‍රගුණ කරගත හැකිය. මම මේ විදියට අදුක්කම සුඛය හෝ choiceless awareness එක අනුව කරන විට පුදුම ආකාරයේ හිතේ නිශ්ශබ්දතාවයක් අත්දැකීම. ඒක ඊටා මිහිරිය. සක්මනද හොඳින් හිත යොමා කරන විට මේ විදිහට ගැඹුරු නිශ්ශබ්දතාවයකින් හිත පිරෙන බව අත්දැකීමි. මම ඕනාකමින් භාවනා නොකරන විට පවා සිතේ කතන්දර අඩු අඩුවන විට ලැබෙන ශක්තිය වරින් වර භුක්ති විඳිමි. සමහර විට මුළු ශරීරයේම කලාප නලියන පොපියන බවක් දැනේ. කරුණා කර මේ අත්දැකීම් පිළිබඳ ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. දිගට කරගෙන යන්න. කියන්නේ දැන් වැඩි අවධානයක් දෙන්න මේ හිත කියන්නේ නිෂ්කලංකව, නිශ්ශබ්දව. කියන්නේ අරමුණු ග්‍රහණයකින් තොරව පැවැත්වීමට පුළුවන් තරම් දැන් උත්සාහත් වෙන්න. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපිට ආනාපාන සතිය වෙන්න පුළුවන්, ඉදියාපත භාවනාව වෙන්න පුළුවන්, නැත්නම් ධාතු මනසිකාර භාවනාව වෙන්න පුළුවන්. කායනුපස්සනාවේ තියෙන හැම භාවනාවකදීම අන්තිම ප්‍රතිඵලයක් වශයෙන්, يعني මේ අන්තිම කියන්නේ මේ නිවන් දකින්නවා කියන එක නෙමෙයි. ඒ සතිය කය පාවිච්චි කරලා දියුණු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අනිසිතෝච විහෙරති කියලා එක මට්ටමක්. ඒ කියන්නේ දැන් කයම පාවිච්චි කරලා කයේම තියෙන මේ ස්වභාවය වටහා ගත්තට පස්සේ හිතේකින් අයින් වෙලා දැන් එකක්වත් අරමුණු නොකර එයාට ආවේනික නිදහසක් භුක්ති විඳින්න පටන් ගන්නවා. දැන් සතියක් තියෙනවා, නිකන් වැටහීමක් තියෙනවා, දැනුවත් භාවයක් තියෙනවා. නමුත් හිතට ප්‍රබල ග්‍රහණය කිරීමක් නැහැ, උපාදාන කිරීමක් නැහැ. ඉතින් මේ தත්ත්වය පුළුවන් තරම් දැන් වර්ධනය කරන්න. ඒක අර ඊයේත් මම හිතන්නේ මම ටිකක් කිව්වා. කියන්නේ දැන් පොඩි සාමාන්‍ය සරල වැඩ කටයුතු වලදීත් මේ தත්ත්වය හිතේ පවත්වන්න උත්සාහත් වෙන්න. අපි තුමු අතු ගන්නවා. අතු ගාද්දිත් කයට අතුගාන වැඩේ කරන්න දීලා හිත නිශ්ශබ්දවම තියාගන්න. හිත බොහොම නිදහසේ. බොහොම ඉඩකඩ සහිතව. මොකක්වත් ග්‍රහණය කරන්නේ නැතුව හිතේ ආතතියකින් තොරව පවත්වන්න උත්සාහත් වෙන්න. ඒ කියන්නේ හැම තිස්සෙම හිත මොකක් හෝ ග්‍රහණය කරාම අපේ හිතේ ආතතියක් ගොඩනගෙනවා. ඒකත් පොඩ්ඩක් තේරුම් ගන්න. හිතට පොඩ්ඩක් ඔහේ යන්න දෙනවා. ගියාට පස්සේ ආ මොකක් හරි අල්ලනවා. අල්ලුවාම Tamanට තේරෙනවා හිතේ බරක්. හිතේ තියෙනවා දැන් කලින්ට වඩා නිකන් ආතති ගතියක්. හිත නිකන් හිර වුණා වගේ ගතියක්. අන්න ඒක තේරුම් අරගෙන අරගත්තාම එතන තියෙන දුකක් ඒ දුක අත්හරින්න ඕනේ. ඉතින් නැත්නම් ඒ දුකට හේතුවක් තේරුම් අරගෙන අන්න ඒකත් අත්හැරලා දානවා. අත්හැරලා දාලා ආයෙත් හිත නිදහස් කරගන්නවා. ආයෙත් හිතට ඔහේ ඉන්න දෙනවා. නිදහසේ ඉන්න දෙනවා. ආයෙත් ඉතින් එයා පරණ පුරුදුර මාක් හරි අල්ලනවා. ඇල්ලුවම ඔන්න ආයෙත් ආතතියක් දැනෙනවා. ආතතියක් දෙනවා දැනුණාම ඔන්න දුකක් තියෙනවා. ආතතිය දැනෙනවා. ඊට පස්සේ අන්න ඒකත් අතහැරලා දානවා. ආතතියෙන් ආයෙ හිත නිදහස් කරගන්නවා. ආයෙත් අන්න නිදහසේ ඉන්නවා. ඉතින් අපිට පුළුවන් තරම් ඉතින් මේ නිදහසේ හිත පැවැත්වීම පුරුදු කරන්න වෙනවා. කියන්නේ ඒක හැබැයි පුරුදු කරද්දී මේ කලින් තරම් ලොකු සමාධි පැත්තක් නැත්තම් ලොකු ප්‍රනීත බොහොම නිකම් පාවෙන වගේ දේවල් වෙන එකක් නැහැ. නමුත් අර සාමාන්‍ය දැනුවත් භාවය කෙලසුන්ගෙන් අඩු බවක් දුක අඩු බවක් අර බුදුරජාන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරද්දී මුලින්ම කියනවා ශෝක පරිද්දවාණං සමතික්කමයි. දැන් හිතේ අර කලින් තිබිච්ච කලකිරීම ස්වභාවයන්, ශෝක කිරීම, වැළපීම් දැන් ඒවා අඩු වෙන ගතියක්. ඊළඟට දුක්ඛ දෝමනස්සාලං ලත්තංගමයි. දුක් දෝමනස් අඩු වෙන ගතිය. අන්න ඒ ටික ටිකක් Tamanට තේරෙනවා නම් අන්න සතිපට්ඨානයක් සිද්ධ වෙනවා. හිත දිහා තමයි අවධානයෙන් ඉන්නේ. ඒ කියන්නේ උදේ නැගිට වෙලා ඉඳන් රාත්‍රියේ නිින්දට යනකම්ම අනිත් කටයුතු කරනකොටත් හිතේ தත්ත්වය මොකද්ද කියලා බලන්න. කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා. ඒ කතා කරද්දී මම මගේ හිතේ කේන්තියාවක් සිද්ධ වෙනවද? නැත්තම් මගේ හිතේ රාගයක් ඇති වෙනවද? නැත්තම් මම මේ කරන කතාවෙන් අනිත් එක්කනම මැඩ පවත්වන්න උත්සාහත් වෙනවද? නැත්තම් මම දිනන්න හද හදන්නේ. නැත්නම් කැපිපෙනෙන්න හදන්නේ. කීකේ අර හැම කරන හැම කතාවක් කරාමත් අන්න අපිට බලන්න පුළුවන් මොකක්ද මේ හිතේ තියෙන ආකල්පය. මොකක්ද හිතේ මේ ක්‍රියාත්මක වෙන කෙලෙස් ස්වභාවය. නැත්නම් බොහොම සාමාන්‍ය සරල විදිහට මේ ඒ කටයුත්ත කරනවද? ඉතින් වගේ අනිත් අනිත් කටයුතු කරනකොටත් සිහිය සිහිය පවත්වන්නයි තියෙන්නේ. සතිමත් වෙන්නයි තියෙන්නේ. හැබැයි හිත ගැනත් එක්කම. يعني වැඩේට විතරක් නෙමෙයි ඒ වැඩේ කරනකොට හිතේ ආකල්පය, හිතේ ස්වභාවයත් අපි තේරුම් ගන්න තියෙන්නේ. හිතේ අපි මොනවා හරි අපිටම මොකක් හරි කරනකොට ඔන්න මාන්නයක් එනවා. එතකොට අන්න තේරුම් ගන්නවා මේක මේක තේරුමක් නැහැ. මෙතන දැන් ක්ලේශයක් පහළ වෙලා තියෙන්නේ. මේක වැඩක් නැහැ කියලා අන්න හිත ඒ ක්ලේශයට යට කරන්නේ නැතුව ඒකෙන් මුදවගෙන මේ කටයුත්ත කරනවා. අපිටම ඔන්න හිතේ මොකක් හරි දෙයක් කර කර යනකොට හිතේ ද්වේෂයක් ඇති වෙනවා. මේක ද්වේෂයක් බව තේරුම් ගත්තා නම් ඉතින් ඒකෙන් හිත අයින් කරන්න උත්සාහත් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ එන හැම ඒ తాවකාලික කෙලෙස් ස්වභාවයන් ඔක්කොම ඉතින් අපිව අමාරු දාන කට්ටියක් තමයි තියෙන්නේ. කියන්නේ මාරයා ඉතින් බලාගෙන ඉන්නේ කොයි වෙලාවද ලණුවක් දෙන්නේ කියලා. ඉතින් හැම තිස්සෙම ඉතින් ලණුව දික් කරගෙන තමයි ඉන්නේ. ඉතින් අර හිත තියෙන නිදහසේ තියෙනකොට ඉතින් අර ඒ ලණුව කනවා ඉතින් අපි ඇතම් වෙලාවට. ඊට පස්සේ ඉතින් ආයෙත් ආයෙත් ඉතින් මේ පොඩ්ඩක් ඉතින් කරදරේ වැටෙනවා. ඉතින් ආයෙත් ආතතියක් දැනෙනවා, දුකක් දැනෙනවා. ආයෙත් ඉතින් මොලේ පෑදෙනවා, අන්න ඉතින් අතල්ලා දානවා. ඉතින් ආයෙත් පොඩ්ඩක් නිදහසේ ඉන්නවා. ඉතින් ඔහොම ගමනක් තමයි තියෙන්නේ. හොඳයි. අවසාන ලිඛිත ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ එක දිග ප්‍රශ්නයක්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. තුනුරුවනට ජීවිතේ පුදා සසර කමඨහන් සීකර ආනාපාණයට එළඹ හුස්ම සිසිල උණුසුම දිග කෙටි සියුම් හා දැනෙනා නොදැනෙනා තත්වයට හුස්ම පත්විය. කය නොදැනී ඉහළට ගියාසේය. සිත නිසලව හුස්ම දිහාම රැඳී ඇත. සිතිවිලි ගලා ඒමද ක්‍රමෙන් අඩුව ගොසිනි. එසේ සිටිනා අතරේම නැවත තොරක් නැතුව සිටිවිලි ගලා එන්නට විය. අතීතයේ කුඩා කාලයේ සිදු වූ යම් යම් දේ පවා පුදුමාකාර විදිහට ගලා එන්නට විය. ඒ අතර සම්බුදු මාලිගා පැවිදුරු බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නාසේ ද විය. ඒ සියලු දේ දකිද්දීම දැක්කා ඊ මෙනෙහි කර අත්හලමි. ක්‍රමක්‍රමයෙන් සිතුවිලි ගලායමද අඩු වී අඩු වී ගියේය. කලින් දිනක ස්වාමින්වහන්සේ කියා දී තිබුණා එවන් වේලාවක ඉඳගෙන ඉන්නා ඉරියව්වට හිස් මුදුනට හිත තබා ඉඳිනවා හැපෙනවා යනුවෙන් බලන්න කියා. එසේ සිටියේදී හිස ක්‍රමයෙන් නැති වී කයේ කොටසද නොපෙනී ගැලවි උණු වී දිය වී යනවා දුටුවා. ඒ සමගම මා ඉදිරියේ තවත් රුවක් පාවෙමින් අතර වුණා. ඊටද පෙර කයේ රූපය නොපෙනී ගියාසේ ඒ රුවද නොපෙනී ගියා. තද කොටස් පොළවේ දියර කොටස් ඊටද උණුසුම සීතල ආදිය සතර මහා ධාතු ඒ ඒ කොටස් සමග එකතු වූවා. එය එසේනම් මම කෝ. සත්වයේ පුද්ගලයෙක් යනු ධාතු කොටස් හතරක එකතුවකි. කොයි මොහතක හෝ ඒවා ඒවාටම එකතු වේ. නාම රූප දෙක එකතුවක් සිතකුත් ක්‍රියාවකුත් පමණයි ඇත්තේ. එය සක්මන් භාවනාවෙන්ද සනාත වූවා. ඇත්තේ සිතකුත් ක්‍රියාවකුත්ය. රූපේ ඊට උපකාර වේ. රූපය තුල සිත බැස ඇතත් නාමයට ඕනෑ ලෙස රූපය ක්‍රියා කරයි. පරිසරය නිහඬයි, නිසලයි, හුස්ම රැල්ලේ සිත සිටි, ඒත් කෙටි වේලාවකින් ද්වේෂ සිතිවිලි වලින් මා වටකොට ගති. ද්වේෂෙන් ද්වේෂයේ වශයෙන් හඳුනාගෙන පිටමන් කරන්න හැදුවත් මෙල්ල උවත් වරින් වර ඉදිරියට පණී. ඊට මෛත්‍රී සිතින් පිළිතුරු දෙද්දී ඒ අයද ඈත් විය. මේ දුක් දෙන්නේ මගේම කියාගත් අයගිනි. මගේ කරගන්නට යාම නිසාය. ඒ නිසාම කම්පන භ්‍රාන්ත වීම තරමට දුකද වැඩි වැඩි බව තේරුණි. මේ දුකට මුල් වූයේ ඉපදීමයි. ඉපදුනේ නැත්නම් දුකද නැත. ඊට හේතු වූයේ ආසාවයි. මෙසේ තවත් තව තවත් බලා සිටියෙමි. දැන් රාගය, දේශය නැතුවාසේය. හරිම සුව වින්දනයකි. එය එසේම පැවත පවතිනවා නොවේ. මට තරහ ආවේ මගේ හිතේ තරහ තිබුණ නිසාය. පුදුමයකි. නැවත සිතවිලි ගලා ආවේ මහා වැස්සක් එන්නාසේය. නායක් යන්නාසේය. හඳුනා ගන්නට පළමුව නැති වී යයි. භාවනාවද එපා වූවාසේය. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ සබ්බේ සංඛාරා දුක්ඛා කියා අනිත්‍ය කියා. එයද සතුටු සිතින් විනිබින් සක්මන වැඩියෙන් කරගෙන කර නැවත ඉඳගතිමි. ඉන්පසු හිත ගියේ ඉන්ද්‍රිය භාවනාවටයි. ඇස කන නාසය යන ඉඳුරන්ට ගොදුරු වන රසකඳ පහස නිසා ඇතිවන වෙනස්වන සිතිවිලි දාමයකි. සත්වයා පුද්ගලයා යනු එහි ක්‍රියාකාරීත්වයට අවනත වීමකි. මින්පසු දැඩි වීරයක් අරගෙන මින් මිදෙන්ට කුමක් කළ යුත්තේ කියා බෝධි අංගවලට වල අඩුවක්දයි බලා ඉන්පසු ඊතා ගැඹුරකට කිඳා බසින්නාසේ බලා සිටියේදී ගස් ගල් පර්වත එකම අතකට කිඳා වැසමින් විය. බියක් දැනුණත් ඒ සියලු දෑ කුඩු මට්ටම් වී සීසීකඩ විසිරී ගියා. කයටත් එසේම වූවා. බලා සිටිනා සිත නිසලයි. ඒ සමගම මහා විසිතුරු දියපිරි ඊතා පිරිසිදු පොකුණක් දිස් වූයේ. පතුල පවා විනිවිද පෙනේ. එතනත් එයට ආසාවක් ඇතුණ බව දැන හැඳින එයද අනිත්‍යයි. එයත් සංස්කාරයක් යයි සිහි කළමි. මේ සියල්ලෙන්ම සිත නිදහස් කර ගැනීමට ඕනෑයි සිතක් එද්දී එවලේ දැනුනේ හිස මුදුනෙන් රන්වන් කිරණ කිරණක් ආලෝකයක් ගියාසේය. මුළු ගතම ප්‍රීති ප්‍රමෝදයට පත්තුනි. මුළු කය පුරාවට ඒ වින්දනේ දැනුනි. සිතට හා ගතට ඇති වූ සැහැල්ලුව කියන්න වචන නැතුවාසේය. ඒ ගතිය පසු දිනේද ගතට දැනුණා සේය. මේ අත්විඳීම වින්දේ සති දෙකකට පෙරය. අහන්නද කිසිවක් නැත. මේ ගැන කරුණක් පහදා දෙන්න. තෙරුවන් සරණයි. විස්තර නම් තියෙනවා. ඒ කියන්නේ අත්දැකීම් ටික හොඳයි. ඒ කියන්නේ භාවනා කරන වෙලාවේදී පුළුවන් තරම් හිත නිශ්ශබ්දව තියාගන්න. හිත ප්‍රපංච වලින් තොරව තියාගන්න. අපිට අවශ්‍ය වෙන්නේ මේ ඒ කියන්නේ හිතන මනසක් නෙමෙයි මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ. අපිට සමාහිතෝ යථාභූතම් පජානාති පස්සති කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ බොහොම සමාහිත හිතක්. නිශ්ශබ්ද හිතක්, සරල හිතක්, ඒකාග්‍ර වෙච්ච හිතක් වර්තමාන වශයෙන් සිද්ධ වෙන යම් ක්‍රියාකාරීත්වයක් දකිනවා. අපිටම මේ කය දිහා බලාගෙන ඉන්නවා සමාධි හිතක් තුලින් අන්නේ සමාධි හිතට තේරෙනවා මේ කයේ විවිධාකාර හැලහැප්පීම් දේවල් සිද්ධ වෙනවා. තදවීම, රළුවීම, ගැස්සීම්, වෙනස් වීම, චලනය වීම මේ විවිධාකාර දේවල් පෙන්වනවා. අන්නේ හැම දෙයක් ගැනම හොඳට බලනවා. විමසන සුලෝ බලනවා. ඒ විමසන සුලෝ බැලීම තුළ තමයි අන්න ධම්මවිචේ බොජ්ජංගයක් එහෙම දියුණු වෙන්නේ. කියන්නේ අපි මෙතෙන්දී හිතලා ගන්න ප්‍රඥාව කියන්නේ චින්තාමේ ප්‍රඥාවක්. ඒක ඇතරම් භාවනාවකින් තොරව කරන්නත් පුළුවන්. නමුත් අපි භාවනා කරද්දී බලාපොරොත්තු වෙන්නේ බොහොම සංසුම් මනසකින් ඒ තියෙන අත්දැකීම හොඳට පෙන්ලා දීමක් මේ සිද්ධ වෙන්නයි අවශ්‍ය. කියන්නේ අපි දායක වෙන්න යන්නේ නැහැ. අපි ඒකට මැදිහත් වෙන්න යන්නේ නැහැ. ඒ අරමුණටම දිගහැරෙන්න ඉඩ දෙනවා. ඒ අරමුණටම යාගේ යථා ස්වභාවය පෙන්වන්න ඉඩ දීලා අපි බොහොම නිකන් පැත්තකින් බලාගෙන ඉන්නවා. අපි සාක්ෂිකාරයෙන් බවට පත් වෙනවා. හොඳ එකඟ හිතකින්, නිශ්ශබ්ද හිතකින්. අන්න එතකොට මේ හිතේ අවබෝධයක් එනවා. එහෙම නැත්නම් හිතේ නිකන් අධ්‍යාපනයක් වගේ දෙයක් ඇති වෙන්න පටන් ගන්නවා. හිතට ටික ටික තේරුම් ගන්න තේරුම් යනවා. මේ බලාගෙන ඉන්න අරමුණ නිරන්තරයෙන්ම ඇතිවීමක් නැතිවීමක් තියෙන. නිරන්තරයෙන්ම වෙනස් වීමක් තියෙන. නිරන්තරයෙන් පෙළීමක් සිද්ධ වෙන්නේ. ඉතින් අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ අපි කලින් නොතිබී හට ගැනීමක් වෙන සිද්ධ වෙනවා. ඊට පස්සේ ආයෙ නැතිලා යනවා. ආයෙත් කලින් නොතිබී හට ගන්නවා නැතිලා යනවා. ඉතින් මේක නිරන්තරයෙන් පෙරෙනවා. ඔන්න දුක්ඛ ලක්ෂණයක් වැටෙනවා. ඉතින් මේක මේක මේ පාලනය කරන්න බැරි බව තේරෙනවා නානාත්ම ලක්ෂණයක් වැටෙනවා. ඉතින් මේ වගේ හොඳට අර මේ සිද්ධ වෙන ක්‍රියාදාමයේ තියෙන මේ ලක්ෂණ ටික හොඳට අපිට තේරෙනවා නම් ඒ ඒ තේරුම් ගන්නා මනස එතෙන්දි කතා කරන්න අවශ්‍ය නැහැ. එතෙන්දි මේ පොතත් එක්ක ගලපන්න අවශ්‍ය නැහැ. එතෙන්දි හිතන්න අවශ්‍ය නැහැ. ආ මේක මෙහෙමයි නේද? මේක මෙහෙමයි, අරකයි මේකයි කියලා හිතන්න අපි අවශ්‍ය නැහැ. මේ ගැඹුරේ මේ අවබෝධය, මේ පේන දේ තැම්පත් වෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. ඒක එතකොට අන්න ගැඹුරට කාවදින ගතියක් තියෙනවා. අපේ නිකන් චිත්ත අභ්‍යන්තරයට හොඳට මේ සිද්ධ වෙන දේ. අස්පනා පිට සිද්ධ වෙන දේ නිකන් ගලේ කෙටුවා වගේ ඔන්න දැන් හිටින ගතියක් තියෙනවා. ඒ තමයි අපි යන්න තියෙන්නේ. අපේ අපේ හිත සියුම් වෙනකොට දැන් මේක වෙලා තියෙනවා වගේ විවිධාකාර සංඥාවන් මතුවෙන්න පුළුවන්. අපි මු මහලියා පේනවා, පොකුණු පේනවා, එක එක දේවල් පේන්න ඉඩ තියෙනවා. නමුත් ඒවා ඔක්කොම අතහැරලා තියෙනවා. ඒක නම් දැන් මෙතෙන්දි කළා තියෙනවා. නිවැරදි. ඒ කියන්නේ ඒ පේන දර්ශන දේව, දර්ශනීය දේවල්. ඊටාම චමත්කාර දනක දේවල් වෙන්න පුළුවන්. නමුත් ඒකක්වත් ඔස්සේ යන්නේ නැතුව මේ සරල වර්තමාන මේ දැනීම් අරමුණකට හිත ගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඊළඟට මම හිතනවා ඉතින් අනිත් ටික වැරද්දක් නැහැ කියලා. කාගෙද දන්නේ හැබැයි ප්‍රශ්නේ. දැන් මොකද කරන්න කියලා මොකක්වත් ආ මෑණියන්ගේද? ආ හරි හරි. මට මතකයි මෑණියෝ ඉස්සරත් ඇවිල්ලා මොකද්ද මාලිගාව ගැන හේවත් කිව්වන් නේද? මේ දැන් මාස දැන් නැද්ද? මාකත් ඒවා. හොඳයි. ජනවාරි මාසෙන් පස්සේ ඉන්න බැරි වුණානේ. ඔව්. දැන් මාලිගාව කැඩුණාද? <laughs> ඒව දැන් නැහැ. <laughs> හොඳයි. දැන් ඉදිරියට කොහොමද කරගෙන යන්නේ? දැන් අර එදා ඒ ලබාපු අත්දැකීම් මට ඒක දැන් අර මතක් කරලා වුණත් එතෙන් නිකන් සිහිපත් කරලා සමාධියට නිකන් හිත ගෙනියන්න පුළුවන් තත්වයක් තියෙනවා. ඔව්. එතකොට ඉදිරියටත් ඒ විදිහටම ඒක තමයි. දැන් මෑණිය මොකක් හරි කියන්නේ දැනට ඒ කියන්නේ අරමුණක් වශයෙන් අරගෙන හොඳට අරමුණ බැලීමක් කරනවද? නැත්නම් චිත්තාන පසනාවක් වගේ දෙයක් හිත දිහා බැලීමක් වගේ දෙයක්වත් කරනවද? මොකද්ද සාමාන්‍යයෙන් ඉඳගෙන කරන්නේ මොකද්ද? දැන් ඉතින් ආශ්වාස ප්‍රශ්වාසයට නේ දිගටම ඉතින් එහෙම කරගෙන ආවේ අරමුණ. එතකොට දැන් අර ඒ වෙලෙට දැනෙන පෙනෙන දේවල් වලට ඒක දැක්කා කියලා මෙනෙහි කළා අතහැර අතහැරනේ ආවේ. අහහ. එහෙම අතහැර අතහැර ආවට පස්සේ තමයි අවසානයේදී ඒ අඳුනා ගන්නවා හඳුනාගෙන ඊට පස්සේ අර දැන් මට එතෙන්දී ඇති වුණා නිකන් අර ඒ පෙනුණු යන් යන් ඒ අවස්ථාවන්වලදී දැකපු දේවල් නිසා මේකෙන් වැඩක් නැහැ මෙතනින් මිදෙන්න ඕන කියන එකේ හිතක් ආවා. ඒ මිදෙන්න ඕන කියලා හිතාවට පස්සේ තමයි මම අර ඉන්ද්‍රිය භාවනාවට හිත යොමු වුණේ. ඊට පස්සේ අර එහෙම දිගට කරගෙන යනකොට තමයි අර එකම අතකට මුළු ලෝකෙම දේවල් නිකන් කස්කල් කඳු පර්වත සේරම නිකන් පොළොවේ යටට கிඳා බහිනවා වගේ වුණා. දැන් මගේ අර දැන් කයක් නැති වුණත් එතන ස්වરૂපයත් නිකන් කුඩු පටන් වෙලා ගියා වගේ ඔක්කොම විනාශ වෙලා විනාශ වෙලා ගියා වගේ ඔක්කොම බැලූ බැලූ පැත්තේ කෑලි කෑලි ඔක්කොම තියෙන්නේ අන්න එහෙම අවස්ථාවකුත් ආවා ඊට පස්සේ තමයි අර ආයතර එහෙම කරගෙන යනකොට මං කිව්වේ අර නිකන් අර පිරිසිදු පොකුණක විදිහට එහෙමත් දිස්නේ වුණා ඊට පස්සේ මං ඒකත් හඳුනාගෙන ඇතහැරියා ඊට පස්සේ ආයිත්තර බලාගෙන ඉන්නකොට තමයි මේ නිකන් අර සේරම තිබිච්ච ඔක්කොම මේ ඔළුවෙන් ඔක්කොම පිට වුණා වගේ මොකුවත්ම නැහැ වගේ එහෙම ගිහිල්ලා නිකන් දැන් මොකුත් නැද්ද <laughs> නිකන් අර නිකන් ආලෝකයක් වගේ නිකන් ආලෙකුත් ආලෝකයකුත් නෙමෙයි ඒක මට කියන්න තේරෙන්නේ නැහැ නමුත් එතන හරි පැහැපත් භාවයක් නිකන් කිඳා බහැබු ගතියක් ඒක මතක් වෙනකොට උනත් එතන හරි සමාධියක් වෙන්න පුළුවන් හැබැයි. හොඳයි. ඒ කියන්නේ දෙපැත්තම වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට සමත සමාධියක් වුණත් ඒකේ වුණත් හොඳට හිත බැසගත්තාම ශාන්ත ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඒ වගේමයි විපස්සනා පැත්තකදී වුණත් අපිටම හිත අරමුණු වලින් නිදහස් වුණාමත් මේ හිතේ ශාන්ත ගතියක් ගතියක් එන්න පුළුවන්. ඒ අපිම තමයි ඕකේ පාර දෙපැත්තට දාගන්න වෙන්නේ. ඒ හින්දා මෑනියෝ බලන්න වාඩි වෙලා අපි දුන්න ආනාපාන සතිය වඩනවා. වඩලා ඉවරලා හිත එකඟතාවයක් ඇති වුණාට පස්සේ يعني දැන් ආස්වාස ප්‍රස්වාස කියන සංඥාවෙන් නැතුව දැනීමක් කියන සංඥාවට එනකම් කරන්න. ඒ කියන්නේ දැන් අපිට හුස්ම රැල්ලක් ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා මුලදී තේරුණාට පස්සේ දැන් මේක සියුම් මේකන යනකොට මේකේ නිකන් හුදු දැනීම මාත්‍රයක් බවට පත් වීමක් එහෙම වෙනවද? වෙනවද? ඒ කියන්නේ එතකොට අර මේක ඇතිවීම නැතිවීම පැත්තට හිත දාන්න. දැන් ඊට පස්සේ මොකක්වත් නැහැ. ඔන්න ඇතිවීමක් තියෙනවා. ඒ කියන්නේ දැනීමක ඇතිවීමක් තියෙනවා. ඊට පස්සේ නැති වියාමක් තියෙනවා. ආයේ දැනීමක ඇතිවීමක් තියෙනවා නැති වියාමක් තියෙනවා. එතකොට මේ ඇතිවීම නැතිවීම ස්වභාවය විතරයි හිතරත් හිත පවත්වන්නේ. දකින්න එච්චරයි. මුළු ලෝකෙම වෙන මොකක්වත් නැහැ. හිතන්න මේ ඇතිවීම නැතිවීම රසක් තියෙනවා. ඒක පෙන්න ඒක පෙන්නගෙන ඉන්න. එතකොට තනිකර විපස්සනා පැත්තේ ඉන්නේ අපි. හොඳට හොඳ උදේවය දැනීමක් යන්නේ. එතන එහෙම ඉන්නකොට අන්න හිත මොන හරි දෙයක් වුණොත් හොඳයි. දැන් <laughs> අතන අර මේ අර ඇතිවීම නැතිවීම කියන්නේ දැන් අර මට එන සිතුවිලි අන්තිමට මේ හැම එකක්ම සංස්කාරයක් කියන කිය කිය තමයි ඇතහැරියේ. එතෙන්දී අර කෙලවරක් නැතුව ඉක්මනට ඉක්මනට එනවා වගේ තිබුණා. කමන්න ඒක කමන්න. ඒක එතකොට එහෙම බලන් ඉද්දි තමයි අර එකම පැත්තට කඩාගෙන යනවා වගේ. කමන්න ඒ කියන්නේ සිතුවේලි කොච්චර ආවත් ඒ ඔක්කොම නිකන් අතල්ලා දාන්න තියෙන්නේ. නිකන් අර ඒගොල්ලොත් එනවා. අපි එක්කෝ මේක බලබලා ඉඳද්දී ඒගොල්ලෝ එන්නත් පුළුවන්. නැත්නම් අපි මේක බලන්නේ නැතුව හිත දිහා බලද්දිත් ඒවා එන්න පුළුවන්. ඔක්කොම ගෙවන් වල ගියාට ඔක්කොම ටික අතල්ලා දාන්න තියෙන්නේ. එන්න පමණින් දුරු ඒ කියන්නේ අතහැරපු තරමට ශාන්තියක් තියෙනවා. ඔව් ඒ ඊට පස්සේ තමයි අර නිකන් හරි ප්‍රමෝදමත් ජතිය ඒ කියන්නේ එතෙන්දී දැන් සිතුවිලි වලින් තොර වුණාද තොර වුණා හා හොඳයි හරි ඒ தත්ත්වේ පාත්තන්න වැරද්දක් නැහැ එහෙමනම් චිත්තානුපසන පැත්තට යන්න පුළුවන් හිත දිහා බලනවා හිතේ දැන් ඔන්න සිතුවිලි එන්න අපි ඉඩ හරිනවා දැන් සිතුවිලි එනවා හැබැයි එකක්වත් මගේ කරගන්නේ ආවා කියලා කම්පාවක් ඇත්තෙත් නැහැ අපි එන දේ හැබැයි මේ හොඳට තේරුම් ගනිමින් අතහැලා දානවා. තයක් එනවා අතහැලා දානවා. තයක් එනවා අතහැලා දානවා. ඉතින් හොම් කර කර ඉන්නකොට අන්න හිතේ ඒ සිතුවිලි සිතේලි වල තිබිච්ච ශක්තිය දුර වෙලා යන්න ගන්නවා. නැත්නම් සිතේලි නිකන් බොඳ වෙලා යනවා ඒ ගන්නවා. ඊට පස්සේ සිතේලි අතර නිකන් පරතරයක් හැදෙන්න එහෙම ඉඩ තියෙනවා. එහෙම වෙන්න වෙන්න වෙන්න දැන් සිතේලි ආවට දැන් ඒ තරම් දැනෙන්නේ නැති ගතියක්. ඈතින් දැනෙනවා වගේ ගතියක්. නැත්නම් ඇවිල්ලා දැන් ඊට පස්සේ ආවේ නැහැ වගේ ගතියක්. ඊට පස්සේ අන්න මේ සිතුවිලින් තොර ගතියක්. එන්න පුළුවන්. ඒ තොර භාවය තුළ හිත හොඩු කරන්න බෑ. එතන එතන සංඥාවකට අහු වෙන්න යන්න එපා. නෑ. ඒකයි. يعني සිතුවිලි දිහා බලබලා හිටියා සිතුවිලි දැන් එන්නේ එක නවතුණා. දැන් තියෙන්නේ කොහොම නිකන් මුකුත් නැති ගතියක්. ඔව් නිෂ්කලංක ගතියක් තියෙනවා එන එන දේ අඳුන ගන්නවා හැබැයි ඒක සංඥා වලට යන්න දෙන්නේ නැහැ එතනින්ම ඒක රාගයක්ද දේශයක්ද කියලා අර තේරුම් අරගන්නවා අරගන්නකොටම ඒක එතනින් එතනින් අතාරිනවා හොඳයි හොඳයි ඒක හොඳයි ඒ එතෙන්දි තමයි අර බොහොම නිදහස් ස්වභාවයට යන්නේ විවේකී ගතියක් ආවේ ඇති වෙන්නේ මට වුමනාව තිබුණෙත් දැන් යන විදිහ හොඳයි. අඩුපාඩු කොහොමද නෑ නෑ යන විදිහ හොඳයි. ඔය දේ නම් කරේ ඒ කියන්නේ එන එන සිතුවිලි ටික ඔක්කොම අතහැරලා දැම්මා. ඒකට මේ මොකක්වත් කරන්න ඒ කියන්නේ අහුවෙන් අහුුනේ නැහැ. ඊට පස්සේ යන හිත නිදහස් වුණා සිතුවිලිලෙත් නෑ. සිතුවිලි වලිත් සිතුවිලිත් නෑ දැන් මේ. නෑ නෑ. ආනාපාන සතියට දැන් හිත දාන්නත් එපා. මොකක්වත් වේදනාවකට හිත දාන්නත් එපා. සංඥාවකට අහුවෙන්නත් එපා. මේ මොකක්වත් ග්‍රහණය නොකරපු ස්වභාවය තුළ හිත දැන් කුරු කරලා බලන්න. දැන් කොහොමද ආනාපානය කියලා කරන්නේත් නැහැ. හොඳයි. දැන් ওই தත්ත්වය ගන්න බලන්න. සක්මනේදිත් බලන්න ওই தත්ත්වේ හිත තියන්න පුළුවන්ද කියලා. එතෙන්දි මට ස්වාමීන් වහන්සේ අර හිතකුත් ක්‍රියාවකුත් විතරයි කියන තැනට කමන්නේ. ඒ කියන්නේ එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒව ගැන කියන්නේ හුඟක් තර්ක කරන්න ගියොත් එහෙම ආයි අපි හිත හිතනවනේ ආයිත්. පුළුවන් තරම් හිතන එක නවත්තලා හිතට සමනය වෙන්න දෙන්න. හිත දැන් හිතන්න ඕනේ වැඩේ වෙන්නයි තියෙන්නේ. හිතට එන දේවලුත් ඕකත් නිකන් ප්‍රපංචයක් මේකත් මේ කතාවක් අයිවාරුවක් කියලා අතලා දානවා. අතලා දාලා හිතේ විවේක ගතියටම ඉඩ දෙන්න. ඒකයි බුදුහාඳුර කියන්නේ කියන්නේ දැන් බොජ්ජංග එහෙම දිනු කරනකොට කියන්නේ විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, ඔස්සග්ග පරිණාමින් සත්‍ය සම්බොජ්ජංගම් භාවේ. ඔය දේ තමයි විස්තර කරන්නේ. ඒ කියන්නේ අපි ටික ටික ඒ කියන්නේ හිත වැඩෙනකොට ඒ විවේක ගතිය ඇසුරු කරන්න කියනවා. කතා කරන ගතිය නෙමෙයි. හිත කියෝන ගතිය, තර්ක කරන ගතිය නෙමෙයි. හිතේ තියෙන ඒ සංසිඳිච්ච ගතිය. මේ නිවිච්ච ගතිය තියෙන. නිවිච්ච ගතිය. අන්න හරියි. නිවිච්ච ගතිය. ඒ ඒ ගතිය තමයි පුළුවන් තරම් ඇසුරු කරන්න කියන්නේ. මොකද ඒ ගතිය තුළ තමයි හිත පවතිනකොට සියුම් කෙලස් හොඳට පේන්න ගන්නෙ. පස්සේ පස්සේ. ඒ කියන්නේ මේ ඒ හිස් ස්වභාවය, නිවිච්ච ස්වභාවය, කෙලසුන් අඩු ස්වභාවය, මොකක්වත් ග්‍රහණය නොකරපු ස්වභාවය, අනිශ්චිත ස්වභාවය, විවිධාකාර නම් කියන්න පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේ තියනවාද නිකන් භාවනා කරන්නේ නැtei කියන වගේ හිතුවිල්ලක් එනවාද? එහෙම වෙන්න පුළුවන්. ඒ කරන්න දෙයක් නැහැ නේ. කරන්න දෙයක් නැහැ. ඉතින් එතන මම ඒ උනාට නිදිත් නැහැ. හරි. අවදීන් වෙන දේවල් හිතනවත් නෙමෙයි. හරි. නමුත් ඔතන නිකන් මේ මොකවත් නැහැ වගේ නිකන් ඉන්නවා වගේ. හරි හරි. යන විදිහ හොඳයි. ඔහොම දෙකට කරගෙන යන්න. ඒ කියන්නේ අපි නොකරන පැත්තට තමයි එන්නේ. මුලින් අපි ගාව තියෙන ඉතින් බුදුමාකාර අමාරුවක් නේ ඉතින් මොනා හරි කරන්න ඕනේ නේ. දැන් ඔන්න විපස්සනායෙන් කියලා දෙනවා මේ මුකුත් නොකර ඉන්න කියලා ඉතින් කියලා දෙනවා. ඉතින් ඒක තමයි ඔන්න පොඩ පොඩ උගන්වන්නේ. ඒ කියන්නේ දැන් හිතන්න දැන් අස්සයෝ ටිකක් ඉන්නවා අපි අස්සයෝ හතර දෙනෙක් ඉන්නවා කියලා කරත් එක. දැන් මේගොල්ලෝ එක එක වේගෙන් දුවනවා නම් ඉතින් අපි දැන් මේගොල්ලන් මේ සකස් කරන්න සිද්ධ වෙනවා. ඔක්කොමලා සම වේගයකට ගන්න සිද්ධ වෙනවානේ. නමුත් දැන් හතර දෙනාම සමාන වේගයකින් නම් දුවන්නේ. දැන් මොකද අපි කරන්නේ? මොකවත් නැහැ. මොකවත් නැහැනේ. අන්න එතන තමයි උපේක්ෂා බොජ්ජංගයක් වැඩෙන්නේ. ඔතන. يعني උපේක්ෂා බොජ්ජංගයක් ඔතන දිනු වෙන්නේ මොකක්වත් දැන් කරන්න දෙයක් නැහැ. හිත බොහොම නිස්කලංකයි. කෙලෙසුත් නැහැ. හිත තියෙනවා නිකන් බොහොම සැහැල්ලුවෙන් තියෙනවා. අපි කතා කරමු තව ටිකක් ඉස්සරහට කියන්නේ ධර්ම දේශනාවලදී කියන්නේ ඇත්තටම මේ කියන්නේ බුදුරජාන් වහන්සේ ඔය සෑහෙන විස්තර කරලා තියෙනවා. ඉතින් අර සූත්‍ර දේශනාවලින් පොඩ්ඩක් අර ඒ ටික මතු කරගත්තාම තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා. නැත්නම් ඒ කියන්නේ හරි අමාරුයි මේ අපිටම තේරුම් ගන්න අමාරුයි මොකද්ද වෙන්නේ කියලා. බුදුරජාන් වහන්සේම අර මේ සූත්‍ර දේශනාවලිය හොඳට ඒක විස්තර කරලා තියෙන නිසා ඒවා පොඩ්ඩක් ඒ සූත්‍ර දේශනා ටිකක් අරන් මතු කරලා ගත්තාම තමයි ආ මේක තමයි මේ බුදුහාඳුරු කියන්නේ කියලා තේරෙනවා. ඒ නිසා අපි පොඩ්ඩක් මේ ධර්ම දේශනාවේදී ওই පැති ටිකක් කතා කරමු. එහෙමයි දැන් මට වමනාව තිබුණා මෙතෙන්ට ආපු එක දැන් මට අහන්න කෙනෙක් නැහැ. ඒක නිසා කොහොම හරි මේක ඇවිල්ලා පිරිසිදු කරගන්න ඕන කියන එක තමයි හිතේ තිබුණේ. මාත් ඉතින් ඔක්කොම දැනගෙන කියනව නෙමෙයි ඉතින්. ලොක්කාවගේ කිව්වට මාත් ඔක්කොම දැනගෙන කියනව නෙමෙයි. ඒක කියන්නේ <laughs> බලමු ඉතින් පුළුවන් විදිහට අපි විස්තර කරලා බලමු එහෙනම්. හොඳයි. හොඳයි. ඒ ඔබ මාත් සරණයි දීර්ඝායුෂ. හොඳයි. කාටද වාචික ප්‍රශ්නයක් තියෙනවලු? මට දැන් මාස 7-8කට කලින් මං සමන්වහන්සේ කමටහන් ගත්තා. මේ මට එතකොට පැය භාගයක්වත් භාවනා කරකට ඉන්න බෑ. එපා වෙනවා නිකන් පැනන දුවන්න වගේ හිතෙනවා. ඒතර සමන්වහන්සේ කිව්වා වෙන නිබ්බිදාව තත්ත්වය තමයි කියලා. ඊට පස්සේ මං අතෑරිත් නෑ දිගටම මං භාවනා කළා. හරි. එනොත් අර ඊයර මෑණික වගේ එකම විදිය තමයි. මේ හැබැයි සමාධි ගතියකුත් වැඩිලා තියෙනවා. හරි. මේ ඊට පස්සේ දැන් මට හිතුණා ටිකක් මේක චුට්ටක් නවත්තලා මං මේ බණ අහන පැත්තට ගොඩක් යොමු වුණා. හ්ම්. ඊට පරමාර්ථ දේශනා, පටිච්චසමුප්පාදේ වගේ ඒවා එහෙම මං ඒ කාලේ ගොඩක් ඒකට යෙදුවා මේ සක්මන් භාවනාව නම් දිගටම කරනවා. හරි. මේ එතකොට ඒවා මානසිකාර්ය කරනවා. ඒවා මානසිකාර කරනවා. ඒ භාවනා මේ බණහනේව මනසිකාරය කරනවා මේ එතකොට භාවනා නොකර ඉන්නෙත් නෑ කරනවා හරි සිතවිලි එන ඒවා ඇවිල්ලා යන හැටි බලන් ඉන්නවා එනවා ඇති වෙනවා නැති වෙනවා ඒ වගේ ඒ විදිහට තමයි සමින්හංශ මේ මේ දැන් භාවනාව සිද්ධ වෙන්නේ මනසිකාරයේ කමක් නෑ හැබැයි තමන්ගේ පාලනය යටතේ ඒ කියන්නේ දැන් අපි බණ අහන්න ඕනේ. හැබැයි ඒ අහපු දේවල් ඔසේ කෙලවරක් නැතුව හිත යනවා නම්. හිත කෙලවරක් නෑ අරකට හිතනවා මේකත් හිතනවා තර්ක කරනවා. දැන් හිතට නිදහසක් ඇත්තෙම නෑනේ. එතකොට වෙහෙස වැඩි. ඒක ධම්මෝද්දච්ච පැත්තක් කියලා කියන්නේ ධර්මයේ නිසා දැන් හිත විසිරිලා. ඒ කියන්නේ ඇත්තම කියන්නේ බුදුහාඳුර කියන්නේ ධර්මයේ පහුරකට උපමා කරලානේ දේශනා කරන්නේ ධර්මය අවශ්‍යමයි. ඒකෙන් තමයි අපි යන්තම් මේ පොඩ්ඩක් ඉතින් මේ මේ මේ හිතට නිදහසක් ලබලා දෙන්නේ. හැබැයි මේ නිදහසක් ගත්තට පස්සේ ඒකත් පැත්තකින් තියන්න ඕනේ. කියන්නේ ධර්මය පාවිච්චි කරලා හිතේ පුළුවන් තරම් කෙලෙස් ටික අයින් කරගෙන පොඩ්ඩක් ඔන්න නිදහසක් හොයා ගන්න. නිදහස් තැනක් හොයා ගන්න. ඒ නිදහස් තැනේදී ධර්මයක් පැත්තකින් තියන්න ඕනේ. දැන් මේ නිදහස් තත්ත්වයේ තුල හිත පුරුදු කරන්න ඕනේ. හැබැයි ඉතින් අර මෑනිය කියන වගේ හරිම ඒකාකාරයි. <laughs> ඒ නිසා එක එක පාරට ඉතින් යන්න බෑ. ඒ නිසා පොඩ පොඩ තමයි යන්න තියෙන්නේ. පුළුවන් පුළුවන් වෙලාවට යනවා. ඒ කියන්නේ පුළුවන් වෙලාවට එයාට කියනවා පොඩ්ඩක් දැන් නිදහසේ ඉන්න කියලා. නිදහසේ ඉන්න ඉඩ දෙනවා. ඊට පස්සේ හැබැයි නිදහසේ ඉන්නකොට ඉතින් එයාම ගන්නවා මොකක් හරි. සමහරවිට ඔන්න මොකක් හරි පරණ අරමුණක් ගන්නවා, අනාගත අරමුණක් ගන්නවා. ඉතින් එයාම ගන්නෙ. මම ගත්ත නෙමෙයි. මම උමනාවෙන් ගත්ත නෙමෙයි. ඉතින් එයාම ගත්තට පස්සේ ඉතින් අපි තේරුම් කළා එයාට තේරුම් ගන්න දෙනවා පොඩ්ඩක්. දැන් කියන්නේ ඔක අපි තේරුම් ගන්නවට වඩා හිතම තේරුම් ගන්න ඕනේ. යාම පොඩ්ඩක් ඉතින් මෙතන ඉන්නකොට එයාට තේරෙනවා ආයි මෙතන දැවෙනවා, මෙතන තැවෙනවා, මෙතන රිදෙනවා. හිත ආත්‍තිගත වෙනවා. අන්න මෙතන ආයි අමාරුයි දැන්. හිතේ තත්ත්වය ඊට වඩා මේ සංසුන්. හිතට හිතපු තැන තියෙනවනේ ආතතියෙන් තොර ගතිය. ඉතින් මේක අත්හැරලා දැම්ම ආයි තැනට ආවා. ඉතින් ඒ ඒ පැත්ත තමයි ඇත්තටම තේරුම් ගන්න තියෙන්නේ. අර ඒ කියන්නේ එක එක පැතිකඩින් බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙනවා. පටිනිස්සග්ගානුපස්සනාවක් එහෙම කියලා කියනවා. ඒ කියන්නේ අතහැරෙන ආකල්පයකින් තමයි අතහරින ආකල්පයකින් තමයි යටයුතු කරන්න තියෙන්නේ. හිත අල්ලනවා ඇල්ලුවොත් ඉතින් අපිට කරන්නේ අතහැරලා දාන එක. ආයෙත් හිත අල්ලනවා පරණ පුරුද්දට අපි අතල්ලා දානවා. මොකද ඉතින් මේක අල්ලන්නේ හැම දෙයක්ම ඔක්කොම බොහොම බොරු දේවල් අල්ලන්නේ. ඒක ඒ නික සීනි බෝල අල්ලන්නේ. මුද්දින් ඉතින් නැති වෙලා යනවා. අර පෙනුම විතරයි තියෙන්නේ. ඇතුළ බොල්. ඇතුළ හිස්. ගෙදර දොරට සාමනහත් වැඩ කරනකොට ඉතල සතිමත් ගතිය තියෙනවා. දැන් ඉබේම ඒක එනවා. දැන් ඒ කියන්නේ හිතලා කරන්නත් ඕනේ නැහැ. යම් යම් අවස්ථාවල කියන්නේ තරම නෙමෙයි. ඇවිදිනකොට. හරි. මේ තමයි එතකොට මේ පරයන්ක භාවනාව මම නිතර නොකරට කමක් නැද්ද <laughs> කමක් නැහැ. හැබැයි හිත ගැන වැටහීමින් ඉන්න ඕනේ. ඒ කියන්නේ හිත එහෙමයි සම්සිත වේලේ නේවා ගැන හැම වෙලේම කල්පනාවෙන් ඉන්නේ. ඒවත් දැනෙන්නමයි ඒවා කියන්නේ බැටද දේවල්. මේ බලන්න ඒ කියන්නේ දැන් හිත හුඟාක් ආයෙත් කියවන්න ගත්තොත් සිද්ධි බහුල වුණොත් හිතේ විතර්ක බහුල වුණොත් ආයෙ පරයන්කට යන්න වෙනවා. කියන්නේ ආයෙ පොඩ්ඩක් සමාධි කළා ආයෙ ඒ සංසුම් භාවය හදන්න ඕනේ. අපි තමයි මෙතෙන්දී මේ මේ සමබරතාවය ඇති කරගන්න තියෙන්නේ. කියන්නේ සමාධිය ඕන්ට වඩා වැඩි වුණොත් ඒත් ප්‍රශ්නයක්. ඊළඟට විතර්ක බහුල වුණොත් ඒත් ප්‍රශ්නයක්. දැන් විතර්ක සමනය කරගන්නත් ඕනේ සමාධිය යම් පමණකට දියුණු කළා. එතකොට ඒ සමබරතාවය අපි එදා එදා බලන්න ඕනේ. හිතන්න දැන් අද දවසේ මොනා හරි ඔන්න ගෙදරට කට්ටිය ආවා මොනා හරි ප්‍රශ්න ඇති වුණා කතා කරා හිත සම්පූර්ණයෙන් මිසිරිලා. අර එතකොට පොඩ්ඩක් ඉතින් හිත සමාධි කරන්න වෙනවා. ආයිතර මොකද දැන් හිතේ නැහැනේ සමතයක් නැහැනේ. සංසිඳීමක් නැහැ. එතකොට ඉතින් ආයෙ පොඩ්ඩක් ඔන්න පරයන්කට යන්න ඉඩ තියෙනවා සමහරවිට. දැන් ඉඳන් දැන් අනිත් දවසේ ඔන්න මොක කවුරුවත් නැහැ. බොහොම සංසුම්. ඉතත් ඉතත් ඉන්නව හේ නිකන්. ඒතකොට ඉතින් පරයන්කක් නොකරයි කියලා ප්‍රශ්නයක් නැහැ. හිත දෙහා බලාගෙන ඉන්න ඕනේ හැබැයි. හිත ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඒ කියන්නේ මතුවෙන මතුවෙන කෙලෙස් හඳුනා ගනිමින් ඒකට අහු නොවි ඉන්න උත්සාහත් වෙන්න ඕනේ. එහෙමයි සාරා. හොඳයි. වෙන වෙලාවල් වලට වැඩ කරනකොට හිතන්නේ නැහනේ වැඩ ඉක්මනට ඉවර කරන්නේනේ. කරන එකමනේ කරන්නේ. දැන් වැඩ කරනකොට ඒකට නිකන් එල්ලිලා වගේ ඒක බොහොම කල්පනාවෙන් එහෙමද කරන්නේ? ඔව් බොහොම කල්පනාවෙන් ඒ අර ඉරියව් පැවැත්මෙහිම හැම දෙයකදීම තියෙනවා අර කලින්ට වැඩිය ගැඹුරුතාවය. ඔව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිත නිදහස් හිත දැන් අපි මේ වැඩේ දුන්නාම ඒක බැහැලා ගන්නවා ඉතින්. ආන්න එහෙම තමයි. ආයි දැන් වෙන දෙයක් කල්පනා කරන්නේ නැහැනේ යා. හිතේ සමාධි ගතියක් තියෙනවා. ඒ සමාධිය කරන වැඩේට 100%ක් එකතු වෙලා. දැන් ඉස්සෙල්ලා අපිට වෙන්නේ පොඩ් 100%න් 150ක් තමයි මේ වැඩේ එක්ක ඉන්නේ. අනිත් 150 කියෝ කියෝ ඉන්නවා. වෙන වෙන දේවල් කල්පනා කරනවා, වෙන වෙන දේවල් හිතට එනවා, අතීත දේවල් එනවා, අනාගත දේවල් එනවා. මේ වැඩෙත් කරනවා. ඔව් වැඩ කරන ගමන්ම වෙන දේවල් වලට යමු වෙනවා. 150යි ඇත්තම අපේ සිතේ ශක්තිය මෙතෙන්ට යොමු වෙලා තියෙන්නේ. නමුත් පස්සේ පස්සේ හිත හොඳට නිදහස් භාවයක් ඇති කරගෙන ඒ හැකියාවන් තියාගෙන වැඩ කරනකොට සිට 100ක්ම මේ කරන වැඩේට බැහැලා ඉන්නේ. හරි හරි. අනේ ඒක මට ඒක හුඟක් තේරුම් ගියා. ඒකයි ඇහුවෙත් මේ මොකුත් අවුලක්ද කියලාත් නෑ නෑ. තාම අවුලක් උන්නේ නෑ. මොකද ඒකටම නිග්ම වෙලා වගේ කරන වැඩේ කරන්නේ. හොඳයි. හොඳයි තේරුම් ගන්න. හොඳයි මම හිතනවා වෙන ප්‍රශ්න නැතුව ඇති කියලා. එහෙමනම් අපි හුඟක් කතා කරන්න ගියාමත් මේ අලුත් අයට මේ මේ එපා වෙනවා මම හිතන්නේ. මේ ලොකු කට්ටිය අක්කලා හැමනවා වෙනවනේ ඉතින් අක්කලා ඇවිල්ලා එක එක ඒවා කියනවා ඉතින් නේද? ඒකට නා මේ නංගිලට හරි අමාරුයි. ඒ හින්දා අපි දැනට නවත්තනවා. අපි ඉස්සරහට එනම් හවස් 5ට ධර්මදේශනාවට මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.